සුපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං කමාදි කමවත් බං කමාමි කමිතබ්බං ඒ ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ කාලසටහන හැටියට ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි කාලය වෙන් කරගෙන තියෙන්නේ ඒ සඳහා සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා මම ඒ අනුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා කාට හරි අතර වාරිදී සභාවට වෙන ඉදිරිපත් කළ යුතු සභාගත යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා ඉන්නවා. පළවෙනි ප්‍රශ්න ලිඛිතව මෙහිම ඉදිරිපත් වෙන්නේ කර්තෘ ස්වාමීන් වහන්සේ ආධුනික යෝගියෙකු වශයෙන් සක්මන් භාවනාදී වම දකුණ යනියෙන් දෙපාවට හිත යොමු කර තැබීම පහසු වන අතර ආනාපාන සතිය පුහුණු කිරීමේදී බොහෝ අවස්ථාවලදී සිත නොයෙක් අත යන අතර නැවත ආනාපාන සතියට ගැනීම සිදු ඇත. ඔබ වහන්සේ කමඨා සුද්ධ කරන අවස්ථාවේදී යෝගීනිසින් නේවා තිබුණු සමහර ප්‍රශ්න සතියේ රැඳී සිටීම සහ සමාධියේ රැඳී සිටීම පිළිබඳ විය. සතිය සමාධියේ රැඳී සිටීමේ අවස්ථාව පැනගින්නේ දිගටම ආනාපාන සතිය පුරුදු කිරීමෙන්ද යන්න පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පිරිසිදු ප්‍රශ්න පිරිසිදු ඔව් කියන එක විතරයි මේ උත්තරේ තියෙන්නේ. ඒ කියන්නේ හරියට මේ වාහනයක් එලවන්න පුරුදු වෙන එකනා කොහොම හරි පළවෙනි ගියරයකට අමුණගෙන වාහනේ ගෙනියන්න දන්නවනම් ගිහිලා ඕන තැන නතර කරන්න නැවත යන්න දන්නවනම් යාට දෙවෙනි ගියර එක තුන්වෙනි ගියර එක හතරවෙනි ගියර එක අඳුලා දෙන්න පුළුවන්. මෙචාර ඉස්සලාම මේ වාහනේ පික් කරගන්න එක ඒ වෙලාවේදී එන්ජින් එක නතර කරගන්න නැතුව මේ ගියර් එකේ අරගෙන යන්නේ ඒක ගිහිල්ලා ආයෙ නතර කරන එක ආයෙ ගියර් එක නියුට්‍රල් කරන එක ඒ වගේ ටික ගොඩක් පුරුදු කරන්න ඕනේ. ඇත්තටම කියනවා භාවනාවේ හරි වැදගත් ස්ථානයේ නියම වෙනස සිද්ධ වෙන්නේ. හැබැයි වෙනස සිද්ධ වෙන්නේ වගේ සතිය ඉස්සලාම පැල කරගන්න වෙලාවට. පැල කරගත්තට පස්සේ කොණ්ඩේ තියෙන මනුස්සයර දෑතර බඳින්න පුළුවන් වගේ නානා ප්‍රතිලම් කරන්න පුළුවන්. ඉතින් අර නානා ප්‍රතිලං කරන කට්ටිය දකපුවාම තාම කොණ්ඩේවත් නැති කට්ටිය ඉතින් දඟනවා අනේ කොහොමද අපිට කොණ්ඩෙත් නැතුව කොණ්ඩේ බඳින්නේ කියලා ඉතින් අර අහලා තියෙන අන්තිමකින් කියන්න තියෙන මෙච්චරයි. ඒ ප්‍රශ්න කර්ම ලියන ලස්සන වාක්‍යයක් සතිය සමාධිය රැඳී සිටීමේ අවස්ථාවේ පැනනගින්නේ දිගටම ආනාපාන සතිය පුරුදු කිරීමෙන්ද යන්න පහදා දෙන්න ලෙසට ඔබ වහන්සේගෙන් කවුරුන් ඉල්ලා සිටිමි. ඔව්. මේක පුරුදු කරගත්තට පස්සේ අපිට තියෙනවා මේ හදාගත්ත මේ සතියෙන් සමාධියෙන් ගොඩක් විවිධාංගී කරන වැඩපිළිවෙළවල් තම තමන්ගේ චරිත ලක්ෂණ වල හැටියට නිසා අපි ඉස්සලාම බොහොම නැවතිල්ලේ සතිය සමාධිය දියුණු කර ගැනීම නැත්නම් ඒක අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඇවිදින්න පුරුදු වෙන බබෙක් වගේ කාර්යයක් කළවන පුරුදු වෙන ලර්න කෙනෙක් වගේ ඒ ටික පුරුදු කරන්න ඕනේ බොහොම ගෞරවයෙන්. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ 2011 පැවැත් වූ භාවනා වැඩමුළුවෙන් බුදුන් වහන්සේගේ ධර්ම මාර්ගයට බැසගත් දෙමි. එයි නැතුණු ධර්ම රසය නිසා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට නිතරම සවන් දෙමි. ඔබ වහන්සේගේ මූලික උපදේශ පරිදි ධර්ම මාර්ගයේ යෑමට ගරු ඥානවීර ස්වාමීන් වහන්සේගෙන් බ්‍රිස්බේන් පැමිණීම නිසා උන්වහන්සේගේ ලැබුණු අනුග්‍රහය අනුශාසන උපදේශ වල වටිනාකම වචන වලින් කියන්නේ මොකද බෑක. ඒට කළගුණ සැලීමේ වශයෙන් මේ ලියීම වහන්සේලා සිළු දෙනා පතන බෝධියකින් හිතායික්මනින් නිවන් සුවේ ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ ප්‍රශ්න ලියන එක නරත් එහෙම නිවන් සුව ලැබේවා කියන. හැබැයි නිවන් සැප ලැබේවා කියලා කියන්නේ මැරියන් කියන එක වගේ තමයි ලංකාවේ. මරණයට පස්සේ නිවන හම්බෙන්නේ. කාට නිවන් සැප ලැබේවා ගැන ඉතින් පිණි පිටි යන ගහලා. එහෙම එකක් නෙවෙයි ඈ. එහෙම නැති අපිටත් ඒක කියලා තියෙනවානේ. ගරුතර ස්වාමීන් පරියන්කේ සිට භාවනා කිරීමේදී ආධුනිකයන්ට වැඩි වේලාවක් එම ඉරියව්වේ සිටීම අපහසු බැවින් විටින් විට ඉරියව් වෙනස් කිරීම සිද්ධ වන බැවින් සතිය වැඩිම දිගටම කරගෙන යාමට බාධා වේ. එබැවින් මේ උස අසුනක ඉඳගෙන නිසි ඉඳගෙන නිසි කාලය කලාව ආනාපානසත් වැඩිම කුමක් හේයින් නුසුසුවන්නේ යන බව පහදා දෙමින් උපවාසයෙන් කරනවා ඉල්ලා සිටිමේ. මේකේ පරි අංකය කියලා ලියලා තියෙන එක පරයන්කය කියන වචන හැදෙන්න ඕනේ. බාධාවේ කියන එක මහා ප්‍රාණ භයන්න ලියලා තියෙන එක නිකන් බාධාවේ කියලා සාමාන්‍ය බයන්න ඕනේ. ඒ වගේ මේ භාෂාවේ තියෙනවා මේ ඉදිරිපත් කරන පොඩි අඩුපාඩු ටිකක් පුළුවන් තරම් හදාගන්න. ආසනය කියන එක පරයන්කය කියලා බිම වාඩි වීම අවශ්‍ය කරන්නේ නැහැ. Tamanට ඕන කරලා තියෙන මේ ඇඟෙන් උපරිම සහයෝගය ලැබෙන විදිහට සුදුසු ආසනයක සමබරව ලිහිච්ඡ ස්වරූපයෙන් ඉන්න පුළුවන් නම් විතරයි ආනාපානේ කරන්න වෙන්නේ. කුරුසයක තියලා ඇන ගැහුවා වගේ ඉඳගෙන එහෙම නැත්නම් දඬු බෙරේ දඬු කන්දේක තියලා දඬුවම් කරලා ඉන්න වෙලාවෙ වගේ කරන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් ඇඟෙන් කතා කරලා අහන්න ඇඟ සනීපෙන්ද ජීවත් වෙන්නේ. සමමිතිකවද ජීවත් වෙන්නේ. සහැල්ලු ස්වරූපෙන්ද එහෙම නැත්නම් ආධුනිකයට අමාරු ආනාපානේ අල්ලන්නේ. එහෙම කළ පුරුදු කරගත්තට පස්සේ අපිට පස්සේ ආසනෙ හදාගන්න පුළුවන්. ඒ නිසා උසාසනික වාසි විවාද වීමේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එතෙන්දී ඒ අර තමන්ට වැඩි හිටියන්න සංඝයා වගේ ඉන්නවනම් එයාට අගෞරවයක් නොවන විදියට ආසනෙ සකස් කරගත්තට ප්‍රශ්නයක් නැත්තේ. කරුතර ස්වාමීන් වහන්සේ සතියෙන් සිටීමේ අනුවෙන් අදහස් කරන්නේ නිසලස ආනාපාන සතිය ආනාපාන සතිය කිරීම යන මගේ දැනුමේ සමාධියෙන් සිටීම යන කුමක්ද යන පැහැදිලි කර දෙනස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සතිය කියලා කියන්නේ ආනාපාන සතියම නෙමෙයි බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, ඡාගානුස්සතිය වගේ අනුස්සති ධර්ම හයක් පුත්‍රජානනාචේ දේශනා කරපුවා සතිපට්ඨාන විතරක් තියෙනවා. සතිය යනුවෙන් අදහස් කරන්නේ එළඹ සිටීමයි. මොකටද ඒ වෙලාවේ තියෙන ඕනම දෙයකට එළඹ සිටීම. එහෙම නැත්නම් වර්තමානයේ එළඹ සිටීම කියලාත් කියනවා. ඉතින් ඒ නිසා සතිය කියන එක තියාගන්න. ඒතකොට සතිය එක දිගට යෑම සමාධිය කියලා ගන්න. එතකොට කිසි ප්‍රශ්නක් වෙන්නේ සතිය කැඩි කැඩි ගියොත් සමාධිය ගැම්ම කැවෙන්නේ සතිය එක දිගටම යනවනම් ඒ සතියට පස්සේ සතිය ආසන්න කාරණා වශයෙන් සමාධිය වැඩෙනවා. ඒතකොට Tamanටම වැටෙහි යම් අරමුණක් මත සතිය එක දිගටම යනවනම් ඒකට සමාධිය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සමාධිය කියලා කියන්නේ එකම අරමුණක ඇති වෙන ඒකාග්‍රතාවය. ඒ ඒකාග්‍රතාවය ඇති වෙන්න නම් ඒ අරමුණත් එක්ක හිත සරල සමාන්තරව සතිමත් වෙන්න ඕනේ. එතකොට සතිය හරහා සමාධිය තමන්ටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ නිවරණ පහම එකම අවස්ථාවේ හිතක ක්‍රියාත්මක විය හැකිද උදාහරණයක් ලෙස තීන මිද්‍ය ඇති හිතක අනික් නිවරණ එම අවස්ථාවේ ක්‍රියාත්මක විය හැකිද ඇත්ත වශයෙන් කියනවා නම් ඒ නීවරණ පිළිබඳ හැඟීමක් නැති පාලනයක් නැති හිත ඕනම නීවරණයකට වැටීමේ අනතුරු తත්වයේ තියෙන නිසා නිකන් පහටම මේ බඳුන් වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් දීයති චිත්තක්ෂණයක් ගත්තොත් එක කෙලෙසය එක වෙලාවකට බොහෝ විට වැඩ කරන්නේ. ඒ නිසා තීන මිද්දය ආපු වෙලාවක සැකෙන්නේ සැකේ කියලා කියන්නේ හිත ක්‍රියාත්මක වෙනවා. තීන මිද්ද කියන්නේ හිත අක්‍රිය වෙන අවස්ථාවක්. නිසා සැකයක් ඇවිල්ලා කල්පනා කරන වෙලාවේ තීන මිද්ද එන්නේ. තීන මිද්ද එන්න වෙලාවේදී කල්පනාවල් එන්නේ නැහැ. ඒ වගේම පශ්චාත්තාපේ එන්නේ නැහැ තීන මිද්ද තියෙනකොට. තීන මිද්ද නිසා පශ්චාත්තාපේ පස්සේ එන්න පුළුවන්. නමුත් පශ්චාත්තාපය තීන මිද්ද එකට එන්නේ නැහැ. ඒ වගේම කාමච්ඡන්දය තීන මිද්ද එකට එන්නේ නැහැ. කාමච්ඡන්ද එනකොට හිත කය ඇවිස්සෙනවා, රත් වෙනවා. ද්වේෂය තියෙනකොට තීන මිද්ද එන්නේ නැහැ. වගේ වගේ මේ සමාන්තර නැත්නම් නෑදෑ වගේ පැතිකඩවල් තියෙනවා. ඒ නිසා නීවරණ පහම එක අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ මේ එක වෙලාවකට එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක දැනගන්න පුළුවන්කම මුල් යෝගාවචරයට දැනෙන්නේ යෝගාචර හිතෙන්නේ ඒකෙන් නැත්තම් මේකෙන් ඒකෙන් නැත්තම් මේකෙන් නිතරම බැට කරනවා ඇත්තරම පීඩා විඳිනකොට පහින්ම පීඩා විඳිනවා වගේ දැනෙනවා. මොන් හොඳට සතිමත් කරගෙන එක එක වෙන් කළ හඳුනාගත්තට පස්සේ ඒ පස් දෙනා එක එක වෙලාවල් වලට අවිල තමයි අවස්ථාව හැටියට පසුබිම හැටියට හිතක් ආවරණය කරන්න පීඩාවටපත් කරන්න ඒක හොඳට තේරුම් ගන්න ඒ පහට අමතරව ස්වාධීන ආරමුණක ආනපාන වගේ එක හිත පවත්නකොට එක එක වෙලාවට එක එක නැවිලා බාධා කරන ගතිය තියෙනවා ඒ හරහා නීවරණයේ ක්‍රියාකාරකම් තමන්න දැනගන්න පුළුවන් හැබැයි අර වගේ හුඟක් වෙලාවට දැනගන්නේ අර වගේ උදාසීන අරමුණකට වාංගු කරලා තමයි. ඒ නිසා අපි භාවනා කරන්නේ නැති වෙලාවක හිත මානසිකාට නොයදෙන වෙලාවක නීවරණ පිළිබඳ අවබෝධ කරන්න වෙන්නේ නිසා අපි එහෙම අවුරුදු 100ක් ගත කරත් නීවරණ පිළිබඳව හැඟීමක් ඇතුව නෙමෙයි මැරෙන්නේ. නිසා නීවරණ පිළිබඳ හැඟීමක් ගන්න නම් මේ වගේ භාවනා මානසිකාරයක ඉඳලා තමයි ඒවා පිරිසුදු කරගන්න වෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ ඔබාංශී කියපු පරිදි ද්වේෂය රාගයට හේතුව තණ්හාවයි භාවනාවෙන් යෝනිසෝමනසිකාරයක් ඇති කරයි. එසේනම් සහෝදරයන් අතර ભેද හෝ සමාජවල ඇති අරගල අරගල වලට විසඳුමක් වශයෙන් අපි භාවනා යොමු කරන්නේ කෙසේද? නිතරම අසල් පිටක් කන්නේ මට භාවනා කරන්න බෑ යන වගයි. දැන් මේ දැන් අපි නිදා පොඩි වශයෙන් ඒ සින සහෝදරයන් අතර ભેද හෝ සමාජවල ඇති අර්ගල වලට විසඳුමක් වශයෙන් අපි භාවනා යොමු කරන්නේ කෙසේද? දැන් ඕගොල්ලෝ මෙහි නිසා ගෙවල් වල ප්‍රශ්න නැහැ මේ දවස්වල. හොඳටම හොඳ උත්තරයක් ඒක. ඒ ප්‍රශ්නකාරයෝ ටික මේනේ. කාදරකාරෝ භාවනා කරනවා දිල්ලන කතා කරනවා ගෙවල් දොරවල මිනිස්සු ඕකේට උයාගෙන කාලා පුදිය ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. simple as that. ඉතින් ඈ ඒ ඒ ඔක්කොම කාලේ මේ ගෑය නාකිය මැරෙන්නෙත් නෑ දහක වෙන්නෙත් නෑ කියලා හිතුවොත් දැන් නාකිය නෑ ඒ හොඳට ඉන්නවා ඔයගොල්ලෝ ගිහිල්ලා මේ සාමාන්‍ය විදිහට වෙලා සුදු කොට දාන්න කියන තමයි ඔය ප්‍රශ්න තියෙන්නේ එනිසා ඔය පැත්තකටලා හිටපුවාම භාවනා කරපම ඔළුව ගන්න කතා කරන්නේ නෑනේ ක්‍රියා කරන්නේ නෑනේ ඒකට ඒතරම් ප්‍රශ්න ඉවරයි ඒ තරම් පිරිසිදු තියෙද්දි මොනවට මේ කොළයි පැන් තින්ටයි ඉවර කරනවාද කියලා මට තේරෙන්නේ මෙච්චර ලස්සන මේ ප්‍රශ්නේ පිරිසිදුව තියෙද්දි. මට භාවනා කරන්න බෑ බැරි වුණත් කමන්නේ ගෙදර ඉන්න බා. ඒතර ගෙවල් වල කිසි ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ ඉඳලා ඔයගොල්ලෝ යමක් දාන්නවා මම ඔක්කොම කරන්න හොඳට කියලා අනන ඇනිල්ල තේරුම් ගන්න කොච්චර කල්යද කියන්නේ. ඒකල්ලේ අර ගෙදර මිනිසුන්ට දොස් කියන්නේ. අනේ උන්ගේ නැහැදිච්ච කම නිසා මේ මම ඉන්නකොට ප්‍රශ්න කරගන්නවා කියලා. ප්‍රශ්න මොනවාක්වත් නැහැ. ඕගොල්ලෝ ගෙදර ඉන්න එකමයි ප්‍රශ්නේ. නැති වෙච්ච දාසේ කිසි ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ දැන් හොඳටම මම ඔය <laughs> නිලපින්න කාලේ දොස්තර මහත්තයා ડોક્ટર පරාක්‍රම මේ ෆර්නෑන්ඩෝ ඇවිල්ලා කියනවා අපි මේක මනුස්ස ලෝකේ කියලා කුණුවarpයක් හදාගෙන ජීවත් වෙනවා. කැරපොත්තෙන් ඇහුවා නැහැ කැරපොතු ලෝකයක්. කක්කොට්ටෙන් ඇහුවා නැහැ කක්කොටු ලෝකයක්. අපි එහෙම නෙවෙයි අපි මේක ඔක්කොම පාලනය කරනවා කියලා හිතාන ඉන්නවා. එයා මයෙන් අහනවා අපි මෙච්චර කෙලිකාරයෝ වගේ ඉඳලා මේ මිනිස්සයා මේ ලෝකේ නැතුනොත් අනෙක් සත්තු අසරණ වෙයිද? එක එක්කත් අසරණ නෑ උන්ගේ වැඩ කරගන්නේ. අපි ඉන්නකම් හිතාන තියෙන්නේ අපි මේ ක්වොන්ටම් ෆිසික්ස් හොයන, ඉලෙක්ට්‍රිසිටි හොයන, ටෙලිෆෝන් හොයන මේ ලෝකේ කොරෝනා කියලා. ගම කොරෝනා බබා හැමි වගේ. අයින් වෙලා බලන්න ඒක අමාරුවක වැඩනටම් අමාරු වැටෙන ගෝල් ෆිෂ් නුයි මල්බරි පණුවයි දෙන්න විතරයි ගියා. මොකද උන් දෙන්න නාස්ති වෙලා තියෙන මිනිස්සු ආශ්‍රය කරලා. උන්ට හොයන කන්න දන්නේ නෑ. ගෝල් ෆිෂ් තර දාන කැම ටිකට පුරුදු වෙනවා. මල්බෙරි බනවල මල්බෙරි නැත්තම් මොන මගුලවත් කන්න බෑ. ඒක මේ මිනිස්සයා කරපු වැරද්ද. අනික කුකුලෝ ගිල්ලා ගොලන කයි. හරක ගිල්ලා හොයාගෙන කයි. අපි නැති වුණොත් මේනේ টොප් එකට යනවා. ඇත්තටම හොඳට යනවා. ඒක නම් හොඳටම කියන්න පුළුවන්. ඒ නිසා භාවනාවේදී ඔය මේ ආරමුණ හොඳට ගෙවම් කළා මම නැති තැනට යන්න බලන්න. මම චේතනා නැති අදි අදිස්ථාන නැති මොකවත් නැත්නම් කොච්චර ලස්සනද ලෝකේ කියලා ලෝකෙත් සැනසෙනවා තමනුත් සැනසෙනවා මේ මම මෙයා හිටියොත් තමයි ෆ්‍රික්ෂන් එක හැමතැනම අපිට පේන්නේ මේ ලෝකයාගේ ප්‍රශ්න තියෙනවා අපි තමයි යන්තම් හරිව සමාදාන කරන්න ඉන්නේ අර එන්ජින් එකට ගහන ග්‍රීස් වගේ සිනේහණය කරන්න කියලා. ඇත්තටම කියනවා ඕගොල්ලෝ නැත්තම් ඔයිට වැඩි හොඳට යනවා ලෝකේ. දැන් මම නැති නිසා මේ දවස්වල නිස්සාරණේ টොප් එකට තියෙනවා. අහන්න යන්නෙත් නැහැ. මොකද අහන්න ගියොත් එතන ප්‍රශ්නයක් එනවා. උතට වැඩ යනවා. දැන් මම ඉන්නකොට নানা ආකාර ප්‍රශ්න මගෙන් අහන්න ඕනේ. අනම්ම නම් මම නැහැ නේ ලස්සන වැඩ යනවා. ඒක ඕගොල්ලෝ තේරුම් ගත්ත දවසේ ආයේ එන්නේ මේ ලෝකෙට. ඒක තමයි මේ භාවනා හම්බෙන හොඳම දේ. මමයා තමයි මෙතන තියෙන ප්‍රශ්න. ප්‍රධානම ප්‍රශ්නේ මමයා. භාවනා කරනකොට මමයා දිය කරනවා. නමුත් භාවනා කාර්යය ආයේ මමේ ඇති කරගන්න තමයි උත්සාහ කරන්නේ. භාවනා කරන කෙනාට භාවනා කරන්න බෑ කියන්නේ අර නැති වෙලා යන මමයා නැවත ස්ථාවර කරගන්න දඟලන දඟලිල්ල නිසා. භාවනාන 100 200ක් ෂුවර්. හරියට භාවනා කරොත් ඒක විනාඩි ගාණක් ඇතුළත ඒ මාන්නේ එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය එහෙම නැත්නම් තණ්හාව ලස්සනට ගෙවම් කරනවා. භාවනා කරන එකන ආයෙක තිස්තාවර කරගන්න. ආයෙත් ගණන් ලෙවල ඇස් දෙක ඇරලා හරි මේක දිහා බලලා හරි තණ්හාමාන දිට්ඨිය ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය නිසා ගොඩක් කල් යනවා. නැත්නම් භාවනා ක්‍රමේන 100 200ක් ෂුවර්. ඒ නිසා පුළුවන් තරම් හිතා ගන්න තියෙන්නේ සහෝදරයන් අතර ભેදෝ සමාජවල ඇති අරගල වලට විසඳුමක් වශයෙන් අපි භාවනාවට යොමු කරන්නේ යොමු කරන්නේ කෙසේද? ඒ කියන්නේ ඒ ඇත්තෝ භාවනාට යොමු කරන්නේ කෙසේද කියලා අහන එක නම් ප්‍රශ්නේ මට කියන්න තියෙන්නේ ඉතල තමන් භාවනා ඉගෙන ගන්න. එතකොට ඒක නිහඬ බණකින් අනිත් අයට යයි. එහෙම නැත්නම් මේ වගේ භාවනා මධ්‍යස්ථානත් ඇවිල්ලා gedara කට්ටිය භාවනා කරන්න කොහොමද කියලා කල්පනා කර කර ඉන්නවයි කියලා කියන්නේ තකතිරුකම්. ඕකට තමයි ඕඩකම කියලා කියන්නේ. mind your own business. මෙතෙන් ආව වෙලාවදී ඒක කරන්න. එතකොට අරගොල්ල ඉබේ ඇදිලායි. අපි මෙහි ඉඳගෙනත් ඒගොල්ලන්ගේ වැඩ හොයන්න හෝ ඒගොල්ලෝ හදන්න යනවා කියලා කියන්නේ අර මනසට නිදා ගන්නවත් දෙන්නේ නැහැ. ඊනෙමුත් බාධා කරනවා. ඒ නිසා භාවනා කරගෙන යනවා නම් මේ ප්‍රතිඵල දැනෙන්න ටිකක් කල් යනවා. හැබැයි ප්‍රතිඵලෙ එතනම පටන් ගන්නවා. දැනෙන්න ටිකක් කල් යනවා. අපි කඳු වලලක් ඇතුළට කියලා කෑ ගහපුවාම ආපහු නැගිලා එන දෝංකාරය එන පොඩ්ඩක් වෙලා යනවා. ඒ වගේ තමයි භාවනා කළා ඒ ප්‍රතිඵල ලැබෙන්න කල් යනවා. නමුත් අපි අර මේ නැවත මමයා තහවුරු කරන්න හදනවා. එහෙම නැත්නම් මේ Taman ළඟ තියෙන ඒ භාවනාවේ ඥාන ඉක්මනට ළඟ ගෙදර කට්ටියට අසල්ලාසි යන දෙන්න හදනවා. මේ සෑම දෙයකම මම ආයනේ නැවත නැවත බෝ වෙනවා. මට පේන්නේ මේ මේක අදහස් කරලා තියෙන්නේ භාවනාවට යොමු කරන්නේ කෙසේද? සහෝදරයන් අතර ભેදෝ සමාජවල ඇති අරගල වලට විසඳුමක් වශයෙන් අපි භාවනාවට යොමු කරන්නේ කෙසේද කියලා කියන වාක්‍යයේ අපි කවුද යොමු කරවන්නේ කියන වචන ලියවිලා නැහැ. මේ අපේ සහෝදර යොමු කරන්න හැටිද නැත්නම් තමන් යොමු කරන්න හැටිද කියලා නැහැ. ඒ නිසා ඒ කියවන ගමනේටම ඒ වචන වල අඩුපාඩු නිසා වාක්‍ය අඩුපාඩු කටස තේරෙන්නේ නැහැ. දෙකේදීම කියන්න තියෙන්නේ ওই වැඩේ දිගට කරගෙන යන්න. ඒ කරගෙන යනකොට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙනකොට ටිකක් කල් අතරමැද කාලයක් ගත කරනවා. ඒ කාලේ අඩුවීම තමයි නිවන් ලබනකොට වෙන්නේ අකාලික වෙනවා කියලා. නිවන් ලබන මොහොතේ තියෙන කර්මත් එක්කම ලැබෙනවා. මුලදි මුලදි ටිකක් ඒක මේ අතරමැද කාලයක් ගත වෙනවා වගේ දැනෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සමාධිගත හිත යනු බාහිර ආරමුණු සද්ද වේදනා හිතවිලි උපාදාන නොකර සියල්ල කෙරෙහි උපේක්ෂාවෙන් හා මම දැන් සතිය පවත්වන යන හිතවිල්ලක් නැතුව හිස් බාකින් හිත පැවැත්වීමද කරුණාවෙන් පහදා දෙන වෙන ඉල්ලමි. අර ඉස්සල ප්‍රශ්නේ මේකේ දෙකේදිම මේ සමාධිය පිළිබඳව ටිකක් අවධානය ඉල්ලනවා. මම කරුණාවෙන් ඉල්ලා හිටනවා මේ වැඩමුළුව සමාධිය පැත්ත කර තියලා සතිය වඩන වැඩමුළුවක් කරනවා. එතකොට සමාධිය ඉබේම එයි. ඒ නිසා මේ සමාධිය මොකද්ද කියලා අවබෝධ කරගන්න උත්සාහ කළොත් මම දන්න පැහැදිලිවම සංකර්තා පහළ වෙනවා. ඒ මොකද සමාධිය ඇති කරන්න අවශ්‍යම දේ තමයි සතිය. අපි සතිය වඩාන යනකොට අවශ්‍ය සමාධිය එයි. එහෙම නැතුව සතිය ඉක්මවලා කියලා සමාධිය අල්ලන්න උත්සාහ කළොත් ඒ සතිය හැදී සතිය සතියේ ස්වභාවික වර්ධනයට බාධා වෙනවා. ඒක නිසා උපදේශමාලාව පටන් අර ගන්නකොටම කියන්නේ අපි මේ සතිය වැඩිීමේ වැඩමුළුවක් කරන්න හදානේ. සතිපට්ඨාන වැඩමුළුවක් මුලක් කරන්න හදානේ. ඒ නිසා සමාධිය අපි එන්න හරිනම් මිසක් හොයාගෙන යන්නේ නැහැ. හොයන්න යනකොටම සමාධි සතිය සංකර වෙනවා. සතියේ තියෙන අර පෙළගැස්ම අවුල් වෙනවා. ඒ නිසා මම අර ඉස්සල් ප්‍රශ්න කිව්වා වගේ සමාධිය සතිය ඇති කරන සතිය දිගට පවත්තන්න එතකොට සමාධිය කියන එක ඒ සතිය වඩන කෙනාටම තේරෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ කියනනම් බුදුහාමුදුරණ තේරෙනවා අනික කාටවත් තේරෙන්නේ වඩන කෙනාටම තමයි මේ සමාධියේ ගුණාංග රස තේරෙන්න පටන් ගන්නෙ. ජීවිතයත් භාවනාවත් යන දෙකම පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමත් ඇතිවීමක් ලෙස දැනේ. මෙසේ සිටීම සුසුසුද ඉදිරියට කල යුත්තේ කුමක්ද? භාවනාව කියන්නේ හිතවිල්ලට විසක්. හිතවිල්ල කියන්නේ භාවනාවට විසක්. නිසා භාවනා කරන වෙලාවේදී හිතවිලි නැත්නම් චින්තාමේනාන ඉස්සර වුණොත් ප්‍රත්‍යක්ෂ ඥානෙ බාධා වෙනවා. ඒක නිසා භාවනා කරන වෙලාවදී සතිය වඩන්න සතිය වඩනකොට යම් යම් හිතවිලි එන්න පටන් ගන්නවා. නමුත් ඒවා හිතන හිතවිලි නෙවෙයි හිතෙන හිතවිලි. ඒ හිතන හිතවිලි හිතෙන හිතවිලි දෙක වෙන් කරනවා කියන එක ගෝක් දිනු යෝගාවචර කොට කරන්න පුළුවන් වැඩක්. ඒ නිසා පොදු උපදේශ තියෙන තියෙන්නේ භාවනා කරනලා හිතන්න යන්න එපා. හිතනවා කියලා කියන්නේ භාවනාවට විසක්. ඒ නිසා පුළුවන් තරම් සතිය පවත්වනවා කියලා කියන්නේ හිතන එක නෙවෙයි එළඹිච්ච දේ දිහා බලන එක විපස්සනා කියන්නේ දෙහිම එකක් ඒ නිසා එහෙම මෙසේ සිටීමන සුදුසු කිව්වොත් මොනම දෙයක්වත් හිතට පටන් අරගත්තොත් ඒකට මෙඩිටේෂන් කියන්නේ කන්ටෙම්ප්ලේෂන් කියලා කියන්නේ එහෙම නැත්නම් මේ හිත ක්‍රියාවත් කිරීමක් භාවනාදී කරන්නේ හිතේ ක්‍රියාකාරකම් දිහා උදාසීන පැත්තකින් ප්‍රේක්ෂා පැත්තකින් සතිමත්ව බලා සිටීමක් ඒ නිසා සතිය සමාධිය හොයනවා වගේ භාවනා පරියන්කේදී හිතේ කලස් වෙනකොට කල්පනාට වැටෙන්න නැඹුරුවක් තියෙනවා ඒකට අගය කරන්න එපා ඒකට උඩගෙඩි දෙන්න එපා කර්තෘ ස්වාමීන් සතිය පිහිටිද පිහිටුවම්ද සතිය පිහිටිනම් ඒ පිහිටීමේ ලක්ෂණ මොනවාද? සතියට සතිය පිහිටුවමි නම් ඒ පිහිටවීමේ ක්‍රමවේදය කුමක්ද? මේකදී මුලදී ඇත්තටම සතිය පිහිටවන්න ඕනේ ක්‍රමවේදය තමයි ඉස්ලාම අර විනාඩි 45ක් විතර බණක් උපදේශයක් වශයෙන් දීලා තියෙන්නේ. ඉතින් මේක නාගෙන් මම අහන්න කැමතියි ඒ පළවෙනි දවසේ උපදේශ පන්තියට අහන්න ලැබුණාද කියලා. මේ ඔක්කොටම මගේ අහන්න දීලා තියෙනවනේ උපදේශ. ඒක නිසා මම කියනවා ඒකේ උත්සාහ කරන්න එපා විනාඩි 45 තුළම පරියන්කේදී මෙහෙමයි සතිය පිටවන්නේ සක්මනේදී මෙහෙමයි එදින්දා වැඩවලවයි කියලා. ඉතින් ඒ ක්‍රමවේදය ආයශරයක් කියනවට වැඩිය ඒ මේ බණපටිය ඉල්ලගන්න පහුවෙනකොට මේ විදිහට සතිය පුරුදු කරගත්ත පස්සේ ඉබේම සත්‍ය හිටිනවා හරියට බයිසිකල් එකක් කොහමාරුවෙන් බැලන්ස් කරගෙන නැගලා යන්න ගියාට පස්සේ යන වේගයේදී බයිසිකල් මේ පැත්තට ඇදුනොත් බයිසිකල් එක විසින්ම අනිත් පැත්තට ඇදලා සම්බර වෙලා ඇති කරලා දෙනවා මුලදී සම්බරභාවය ඇති කරලා දෙන්න ඕනේ පස්සේ වේගයක් ජවයක් තොරණයක් ඇවුනට පස්සේ එහාට මෙහාට වුණාට බයිසිකලේ විසින්ම සම්බර කරගන්න. ඉතින් ඒක නිසා මුලදී සතිය පිහිටවන්න ඕනේ. එනිසා සචේතනිකව කරන්න ඕනේ. පහු වෙනකොට ඒක හොඳට තේරුණාට පස්සේ සතිය ස්වභාවයෙන් පිහිටීම නැත්නම් සතියේ පිහිටීම පිහිටි සතිය අපේ ප්‍රകൃති බව තේරෙනවා. එදාට මේ ආය ආයාසයෙන්තර ප්‍රයත්නයෙන්තර සතිය පිහිටවන්න පුළුවන්. මුලදී ඒක කරන්න බෑ. මුලදී පිහිටවන්න මේ ආයාස කරන්න ඕනේ. ආනාපාන සති භාවනාවේ ලබා ගන්නා විවේක ස්ථානය සක්කාය දිට්ඨිය හා සක්කාය දිට්ඨිය නැති කිරීමට බලපාන්නේ කෙසේද ආනාපාන සති භාවනාවේ ලබා ගන්නා විවේක ස්ථානය කියන එක පොඩ්ඩක් මේට වැඩිය මේ වචන ටිකේ විස්තර කරන්න හොඳයි එහෙම නැත්නම් හරියට මට සංනිවේදනය වෙන්නේ නැහැ ආනාපාන සති භාවනාවේ ලබා ගන්නා විවේකයේ සක්කාය දිට්ඨිය හා සක්කාය දිට්ඨිය නැති කිරීමට බලපාන්නේ කෙසේද ඒ ඒ විවේක වෙනවා නම් හරියට විවේක වෙනවා නම් ඒක මම විශ්ින් කරන ලද්දක්ද එහෙම නැත්නම් මට ලැබෙන දෙයක්ද කියලා බැලුවොත් ආනාපාන සතිය හරහා ලැබෙන විවේකේ මමයා විසින් නැත්නම් මේ අත්ත හේතු තමා නිසා එහෙම නැත්නම් අනුන් නිසා කරන එකක් නෙවෙයි ස්වභාව සිද්ධියක්. එතකොට සක්කාය දිට්ඨිය තිබුණත් නැතත් ඒ විවේකයේ පවතින්න පුළුවන් ගතියක් තියෙනවා විවේකයට අවශ්‍ය කරන්නේ මේ ආත්මවාදයකින් උදව්වක් අන්නේ බව තේරුම් ගන්න එක යෝනිසමනස්කාරය වෙනවා නමුත් මේ මේ ප්‍රශ්න නගලා තියෙන විදිහ ඉච්චරම මේ පිරිසිදු නෑ ඒ නිසා කවුරු හරි මේ මේ ප්‍රශ්න කරු නැවත අපිට උදව්වක් කරනවා නම් ආනාපාන සති භාවනාවෙන් ලබා ගන්නා විවේක ස්ථානය කියන එක පොඩ්ඩක් විස්තර කරන්න මම හිතනවා හොඳ ප්‍රශ්නයක් වෙයි කියලා. කොහොමද ඒක දෙවෙනි කොටසක් තියෙනවා මෙම ස්ථානයට විදර්ශනා ඥානවල ඇති අයිතිවන්නේ කුමන කොටසටද ක්ෂණික සමාධිය විවසනා සමාධිය කියන්නේ මේ ස්ථානයටමද මේ ප්‍රශ්න තුනටම මේ භාවනාවේ ලබා ගන්න විවේක ස්ථානය කියන එක වර්ණගෙන්න ඕනේ. වර්ණගුණට පස්සේ නම් මේකට අදාළ උත්තර දෙන්න පුළුවන්. නමුත් ඒක එච්චර වචන දීලා තියෙන වචන මාධ්‍යයකට ඒ විස්තර අපි ඒකට කියන්නේ විශේෂණ පද දාලා මේ කොහොමද මේ කියන එක මේ කියන එක මීට වඩා විස්තර කරලා sannivedanaya කෙරුවොත් ඒ ප්‍රශ්නේ හොඳයි. නමුත් මේ තියෙන විදියට විස්තර වෙලා නැහැ. ඒක නිසා මේකට උත්තර දෙන්න ගියොත් තමයි ප්‍රශ්න කරුව අහන එක නෙවෙයි සිද්ධ වෙන්නේ නිසා මම ඒ ප්‍රශ්නේ තියාගෙන ඉන්නවා කවුරු ඒ ප්‍රශ්න කරු කැමති නම් අපිට මේ උත්තරතු ටික ලබා දෙන්න කියලා කරනවා ඉල්ලා හිටනවා. ගරුතර ස්වාමීන් වහන්සේ ධර්ම මාර්ගයේ හැසිරෙන පුද්ගලයන්ට දේව්බඹුන්ගෙන් මාර්ගයට උපකාර ලැබෙනවාද? එසේනම් හඳුනා ගන්න කෙසේද? මේ හුදෙක් තමාගේ හිතේ මායාවක් නොවන බව දැනගන්නේ කෙසේද? මේට ඔබ වහන්සේගෙන් උත්තරයක් ලැබුණොත් යහති. ඒ උත්තර මොනවාද හොඳම ක්‍රමය තමයි ඒගොල්ලෝ උපකාර කරන්න හැදුවත් කියනවා පොඩ්ඩක් ඉන්න උපකාරය ඔහම තියාගෙන ඉන්න මම මේ වැඩේ කරලා ගන්නකම්. ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා, බාර ගන්න යන්නත් එපා. මොකද අපි කියන්න දන්නේ නැහැ දෙවියෙක් බ්‍රහ්මයේ ස්වරූපේ මොකක් ඇවිල්ලා ඉන්නවද කියලා. ඒ නිසා ඒ වගේ වෙලාවට බුද්ධජනසය කියලා තියෙන්නේ බාර ගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. දැන් තමන්ට ක්‍රම වේදයක් තියෙනවා. ඒ ක්‍රම වේදේ දිගට කරා. එතකොට මේ මොකද්ද අර දෙනකොටම පුදනකොටම කාපියකා කියලා බාර ගත්තොත් උඟක් වෙලාට යකෙක්ම තමයි. තමන් ඒකට ඒක ගෞරව අගෞරවන වෙන විදිහට පැත්තක තියලා තමන්ගේ වැඩේ කරගෙන යන්න ගියාම ඇසුරට ගොඩක් වෙලා හම්බ වෙනවා ඒ එන බලවේගයක් තියෙනවා නම් ඒකෝට දැනගන්න පුළුවන් මේක යහපත් බලවේගයක්ද අයහපත් බලවේගයක්ද කියලා. එහෙම නැතුව මේ වගේ දේවල් සාමාන්‍යයෙන් මම දන්නේ මම ඊයේ බණේදීත් අන්තිමට ඒක තමයි අවධානය කෙනේ සතිය හෝ උපේක්ෂාව හෝ ඒ කියන්නේ දේවල් වලට නොසැලෙන ගතිය කියන කාරණා දෙක ඉස්සර කරන යන එකට මේ පාරේ කිසිම গুপ্ত දේවල් නැහැ. කිසිම ගූඪ දේවල් නැහැ. කිසිම මැජික් එකක් නැහැ. මැජික් නැති එක නෙමෙයි මෙයා ප්‍රයෝගී කරගෙන තියෙන්නේ ප්‍රත්‍යක්ෂයක්. පටිච්ච සමුප්පාදයක් ඒ නිසා කවුරුත් එලෙජක් ගන්න ඕන කමක් නැහැ. එකක් ගහනවා නම් ඒක උදව්වක් මිසක බාධාවක් වෙන්නේ නැහැ. මොකද සමහරවිට කරන්න දෙයක් තියෙනවා. මේ සතියෙන් එපිට සමහරට සමාධියක් හෝ අභිඥාවක් හෝ එහෙම නැත්නම් ධිට්ඨ ධම්මතෝකයක් වගේ වෙන සැපක් බලාපොරොත්තු වෙන කට්ටියට තමයි මේ මායාව ක්‍රියාත්මක වෙන්නේ. මේ මායාව බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨාන ක්‍රමෙ පෙන්වන්නේ විදර්ශනා උපක්ලේශ විදියට. විදර්ශනා උපක්ලේශ අනිවාර්යයෙන්ම භාවනා කරනකොට ඉදිරිපත් වෙනවා මිත්‍ර ස්වරූපයෙන් ඇත්තටම මිත්‍ර ප්‍රතිරූපකෙක්. එහෙම නැත්නම් දරුවෙක් වගේ ඉදිරිපත් වෙලා ඇත්තටම හොරෙක්. හොරෙක් දරුවෙක් වගේ කඳුනගත්තට පස්සේ මේ මනසට වෙන ව්‍යසනය කොච්චරක්ද? ඒ වගේ තමයි මේක කඳුනගත්තට පස්සේ වෙන ව්‍යසනය හරිම මාරු කරගන්න. ඒ සමය ඔක්කොම මේ බාර ගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව Taman ගිය පාර දිගට යනකොට මෙයාගේ ප්‍රകൃතිය පේන්න පටන් අර ගන්නවා. ඉතින් නමුත් මෙව අදහන කෙනාට ඒ උපදේශය ගැලපෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ මේ වෙනකොටත් පිළි අරගෙන ඒ කියන උපදේශනව කටයුතු කරන්න පටන් අරන් තියෙන්නේ. එතකොට හොඳම වැඩේ තමයි හරි හරි වැරදි හරි. ඒ යන පාරේ යාට යන්න ඇරලා ඒකේ ආස්වාදාදීනව නිස්සරණ තේරුම් ගන්න උත්සාහ කරනවා. එනිසා මේවා ගොඩක් කාලවට මේ මම ගිහි කාලේ ඉඳලාම මම තිබුණේ ඔක්කොම අර මේ ප්‍රශ්න කරුම එක තැනක වාක්‍යයක සටහන් කරලා තියෙන විදිහට මේ හුදෙක් තමාගේ හිතේ මායාවක් නොවන බව දැනගන්නේ කෙසේද? ලේසිම දේ තමයි හිතේ මායාවක් කියලා දැනගෙන යන්නේ. නොවුනත් කමන්නේ. හිතේ මායාවක් නොවුනත් කමන්නේ මේක මායාවක්මයි කියලා ගියාම හැබැයි නිග්‍රහ කරන්න එපා. අපිට නිග්‍රහ කරන්න අයිතියක් නැහැ. අපිට බාර ගන්න අයිතියකුත් නැහැ. මෙහෙම දෙයක් තියෙන බව දැනගත්ත තමන් තමන්ගේ අභ්‍යාසයේ නිති අභ්‍යාසය කරනවා නම් ඒ වගේ නපුරු බලපෑම අඩු වෙනවා. ඒක සඳහා විදර්ශන උපක්ලේශ ටික කියවන්න ඒ උපක්ලේශ ටික අපේ විසුද්ධි මාර්ගයේ 10ක් පෙන්නනවා. මම මේ වෙලාවේ ඒක මේ චර්ම මේ වැඩ පිළිවෙලට ගැලපෙන්නේ නැති වුණත් මම කියනවා මේ අර නොමිලේ බෙදාලා දෙන පොතක් තියෙනවා මහායාන පොතක් ඒ මේ නොමිල බෙදා දෙන පොත්යෙන් තංගල ඇති එක සූරංගම සූත්‍රය කියලා සූරංගම සූත්‍රයේ අන්තිමට තියෙනවා මේ වගේ 50 දෙනෙක් අපි යන පාරේ බලාන ඉන්නවා නිවනෙන් මේ පිට මේ භාවනාව කරනවා නම් නිවන නෙවෙයි වෙන මොකකට හරි ඒ 50 දෙනා එකෙකුට හරි අහු වෙනවා රූප වශයෙන් 10 දෙනෙක් ඉන්නවා වේදනා වශයෙන් 10 දෙනෙක් ඉන්නවා සංඥා වශයෙන් 10 දෙනෙක් ඉන්නවා සංස්කාර වශයෙන් 10 දෙනෙක් ඉන්නවා විඥාන වශයෙන් සංස්කාර සංඥාවේ 10 දෙනා තමයි මේ කතා කරන්නේ සංඥාවේ 10 දෙනාගේ විස්තර සහිතව ලියලා තියෙනවා. මෙන්න මෙහෙමයි මේව කට්ටිය ඉදිරියපත් වෙන්නේ. මෙහෙමයි ලණුව කන්නේ. මෙහෙමයි ලණුව කපුවම වෙන්නේ කියන එක පුදුම විදිහට විස්තර කරලා තියෙන එක කියනකොට හිතෙනවා ඒක මේ භාවනා කරලා ඒ අත්දැකීම නැතුව එළියපු කතාවක් නෙවෙයි කියලා. ඒ වගේ සමස්තයක් තේරවාදයේ තියෙනවා මේ විදර්ශන උපක්ලේශ වශයෙන් ඥාන ප්‍රීතිය ඕබාස ආදි වශයෙන් ඒක හොඳ විස්තරයක් තියෙනවා මේ සූරංගම සූත්‍රයේ සිංහල පොතක් තියෙනවා ඉංග්‍රීසි පොතක් තියෙනවා අන්තිමටම තියෙනවා භාවනාදී හම්බෙන යක්කු 50 දෙනා කියලා. භූතයෝ නැත්තම් මේ මේ මේ මගදී බාධා කරන්න ඉන්න 50 දෙනෙක් ඉන්නවා. ඒ 50 දෙනාගේ හරියම ලස්සනයි. කියනකොට තේරෙන්නේ නැතික මේකට දාලා තියෙන සංඥාව පටලවාගත්ත මනුස්සය ඉන්න වෙන වැඩ. ඒ සංඥාව පටලවාගත්ත මනුස්සයා ළඟට මට ගොඩක් කල්ියක තේරුම් ගන්න මම දන්නේ මම දැනටත් හරියට තේරුම් ගත්තයි කියලා. ඒ වගේම සංඥාව පටලවා ගත්ත කෙනෙක් ඉස්සරහින් ඇවිල්ලා වාඩි වෙලා සියල්ල දක්නා විදියට ඒ උස්සාසනයක වාඩි වෙලා මෙයාට කියලා දෙන්න පටන් ගන්නවලු. එයාගෙත් ගෝල බාලේ වටුණාට පස්සේ මේ මිනිස්සයා මේ දේ පිළිඅරගත්ත නිසා මොකද සංඥායතන දුර්ලකන් නිසා එයා හිතනවා මං කරපු භාවනා නිසා මට දේව ආශිර්වාදයක් ලැබිලා ඒකට කියන්නේ සාමාන්‍යයෙන් ආශිර්වාද කියලා නෙවෙයි වරම් කියලා. දේවර්මක් ලැබිලා කියලා ඉතින් අර මනුස්සයා කියලා දෙන්න පටන් ගන්නවා. පුදුමාකාර දේවල් කියනවා තා බලපන් තා පොඩ්ඩකින් උතුරු දිශාවෙන් ඔබට අවස්ථාවක් නැහැ යනවා. මේ පැත්තේ මේක හම්බ වෙනවා කියන කින්දේ හරියනවා. අන්තිමට ටික දවසක් ගියාට පස්සේ මේ මනුස්සගේ සීලයටත් තට්ටු කරලු යන්නේ. අර තිබුණු සීලියත් තියාගෙන ඉන්න බැරි තරමට ගෙනල්ලි ඉවරලා ඒ මනුස්සයත් වැටිලා අර තිබුණු දේවලුත් නැතුව මූණ දී ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා කියලා පොඩි වාක්‍යවල තියෙනවා. පොඩි වාක්‍යයකින් ඒ ටික විස්තර කරලා තියෙනවා. ඒක අපේ ලොකු සංසී ඉන්නකන් හරියට කිව්වා. ওই කිට්ටු කතාවක් අපවත් වෙන්න ඉස්සලා බලංගොඩ ආනන්දවයිත් හාමුදුරුවෝ කියලා තිබුණා. භාවනා කරන අයට මේ වගේ ආපුවාම ඒගොල්ලෝ රහසෙන් තියාගෙන ඉන්නේ. කියන්නේ කාටවත් මට වරමක් හම්බ වෙලා. කටට කියනවනම් ටොක කැලා දෙකක් කණ්ඩ ගහලා කියදහි යකෝ කණ්ඩේපා නිවනේ කොහෙද වරන් කියලා. නෝ කියන්නේ නැතුව රකින්න. දැක්කට වාසිය අන්තිමට ඒ කියලා තියෙන ඒ මනසයාගේ ඉතෙක් ගෙනියපු ජීවිතයේ තරන්න වෙන විදිහට ඉතාම පහත් තත්ත්වවලටපත් කරලා හැබැයි ඊට ඉස්සෙල්ලා හොඳ ලාභ සත්කාර දෙනවා. හරියටම කියන දේ හරියන වගේක් කරනවා. කෙරුවට පස්සේ වැට්ටුවට පස්සේ ඒ මනසට තියෙන සියදීනසා ගන්නව හැර වෙන කරන්න බෑ. ඉතින් අර ඒකට ඒකට මේ පුද්ගලයාගේ දෝෂය තමයි එයා නිවන නෙවෙයි පතන්නේ මේ වෙන මැජික්. නිවන පතාගෙන යනවා නම් කිසි තැනක අපිට කොම්ප්‍රොමයිස් කරන්න දෙයක් නැහැ. ඔබ මොන ආධාර කෙරුවත් මට තියෙනවා සතිය. මම සතිය දිගේ යනවා නම් ඔය කියන කට්ටිය ගාව සතිය නැහැ. සමාධිය ඉස්සර කරගෙන යන කට්ටිය. ඒ අනතුර තමයි මම දකින්නේ නිසා මම ප්‍රප්පම් පරිසං වෙනවා. මේ කවුරු හරි සමාධි භාවනා කරන කෙනෙකුට මම කියන ප්‍රශ්නයක් නැහැ. සමාධිය ගන්න පුළුවන් සතිය හරහා. සතිය හරහා සමාධිය ගත්තොත් මේ සංඥා විපල්ලාසවල ඒ මායාවල් වල වැටෙන ගතියට අහු වෙන්නේ නැහැ. මම විදිහට කියන එක කන්නේ නැහැ. ලනු කන්නේ නැහැ. ඒ සාමාන්‍ය බුද්ධිය මෙතෙන්දි වැඩ කරන්නේ නැහැ. ඒව යටපත් වෙනවා. අර තියෙන අසීමිත ආශාවල් නිසා. ඒක නිසා මේ භාවනා කරන කෙනෙකුට බයක් නැතුව කියන්න පුළුවන් දේ තමයි මේ ਸਰවචනාසේ කියලා තියෙනවා සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේසෝ පනහිතෝච අසේචන කෝච සුකෝච විහාරෝච කියලා. මාන්නේ ආනාපාන සති සමාධිය සාන්තයි ප්‍රණීතයි අසේචන කෝච ඒකට පිටින් මොකක්වත් නෝන්නේ. කසින මණ්ඩල හදන්න හරි මල මිලියකට ගෙල්ලා මිනිය බලන්න හරි මොකක් හම්බ උපදිනකොටම තියෙන මරණකොට ඉවරන හුස්ම දිහා බලන්න තියෙන. පිටින් මොනම පූජාවක් කරන්න ඕනේ. සුකෝච විහාරෝච සුඛ විහරණයක් දෙනවා. ඒක උප්පන්න උප්පන්නේ පාපකේ අකුසල ධර්මේ අන්තරදාපේති උපසමේති. ඉතින් උඟ දෙනකොට ඇත්තටම ආනාපානිය ගොරෝ ගෝචර වෙන්නේ. ඒකට නම් අනුකම්ප කරනවා. නමුත් කොහොම හරි කරලා මේ ආනාපාන වගේ සතියක් වඩන්න ගියොත් ගමන හැමීර සිද්ධ වෙන්නේ. නිකන් අන්තිම බස් එකේ තමයි යන්න වෙන්නේ. ඉක්මන් කරලා ගිහිල්ලා අර ඉබ්බයි ආවයි කතාව වගේ කලින් කලින් ගිහලා කලින් පඳුරක ඇසේ බුදියන් ඉන්නවට වැඩිය අර ඉබ්බයි ගමනේ ගිහලා ජය ගන්න එක හොඳයි කියන එක තමයි කියන්නේ. මෙම වැඩසටහනේදී ඔබ වහන්සේ පවසු පරිදි හුස්ම රැල්ලේ සියලුම ආකාර බලමින් ඒ සියුම්ම නැති වී යෑම දක්වා ඉවසීමෙන් සතිය වඩා පසුව සතියෙන් උපේක්ෂාසගතව ඉඳිමින් සමාධිය වැඩිමිට උත්සාහ කරමි. ඊළඟ පියවර ගැන පවසන්නේ නම් යහපති. ඒතර උපේක්ෂාවෙන් ඉන්නවනම් මොකද ඊගා පියවරක් ඉල්ලන්නේ? උපේක්ෂාවෙන් ඉන්නවා කියලා කියන්නේ මේ මොහොතේ 100%ක් සන්තෝෂයි. ඒ මොහොත ගැන කරන ද්වේෂයක් නිසා තමයි තව මොහොතක් ඉල්ලන්නේ. ඉදිරි පියවර කියලා කියන්නේ වර්තමාන මොහොත කරන ද්වේෂයක් කියලා මතක තියාගන්න. කවදා හරි උපේක්ෂා කියන වචනේ වචනාර්ථයවත් දන්නවනම් උපේක්ෂා තල්ලු කරලා ඊගාට මොකද්ද ගන්න කියන කාරණේ. බුදුන්සේ කියන මේ මේ මුචන්සේ ඉන්න වෙලාවෙත් ඔයගේ ප්‍රශ්නකට අහන ඔබ ප්‍රශ්නපතේ ඉක්මවලා ගියයි කියලා කියනවා. ප්‍රශ්න අහනවට ඇහුවා මේ සක්ක මේ වගකීමෙන් නෙමෙයි ප්‍රශ්න අහන්නේ උපේක්ෂාව තියෙන මිනිසෙක් තමයි මොනවද ඉල්ලන්නේ. තමනත් ඉල්ලනවනේ තියෙන උපේක්ෂාව සෙකන්ඩ් හෑන්ඩ්. රීකන්ඩිෂන් කරපේ. ඔරිජිනල් එක ඉල්ලනවා වගේ. ඇත්තට ඒක නම් කමන්නේ නැහැ. කරන්න උපේක්ෂාට වැඩිය ඔරිජිනල් එක හොඳයි. නමුත් ඒක මෙහෙම නෙවෙයි යහන්න තියෙන්නේ. ඒ උපේක්ෂාව එන්න නැවත නැවත වඩන්න. වඩනකොට එතන තියෙන සන්තුෂ්ටි කරගතිය, සම්පත්‍ති කරගතිය හරහා ගමනක් නම් තියෙනවා. ඒ ගමනට මම යන්නේ ඒ ගමනට ක්‍රම නැහැ. ඒ ගමනට සමීකරණ නැහැ. ඒක චිත්ත නියාම ධර්මයකට යනවා. ඒක හොයන හොයන්න ගියොත් වෙන්නේ මොකද්ද? මේ දැනටම ලබාගත් උපේක්ෂාවට නිග්‍රහයක් සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් නම් එහෙම කාට හරි ඔය කියන විදිහට සමාධිය ආනපාන හොඳට සංසිඳිලා ඒ කියන්නේ ආරමුණු ගෙවම් කරලා ආනපානෙත් ගෙවම් කරලා උපේක්ෂා සමාධිය තියෙනවා නම් ඒක බහුලීගත කිරීම තමයි යාගේ යුතුයකම වෙන්න ඕනින් එහා පැත්තේ තියෙන කිල්ලන්නේ යනවා කියන එක භව තණ්හාවට වැටෙනවා. ඉතිරා පැතිරාව වා ගන්න හදනවා. එහෙම නෙවෙයි කරන්න තියෙන එක වශී කරගන්න එකයි භාවිත බහුලීගත කරන එකයි කරන්න ඕනේ. කර්තෘ ස්වාමීන් මේ දින කවුරු හෝ විසින් මාව වේලාවට ඇහැරනවා. දවල් වරුවක පොඩි වේලාවක් නොදැනම නිින්ද ගෙවිට කිසියෙකු විසින් මාව ඇහැරෝ බව තේරුණා. නෙගටිව් බලන්ට හරියටම වේලාව සක්මන්ට හරියට. ස්වාමීන් මේ මාගේ හිතට ඊයේ රාත්‍රියේදී බයක් දැනෙනවා. ඒද කෙලස් බව හොඳින් දන්නවා. ඒ නිදා ගැනීමට අපහසු වීම නිසා මම සිතින් ඒ බැඳීම නැති කරන ලෙස හිතුවා කරදරයක් බවත්. අද උදේ කිසියෙකු ඇහැරුවේ නැතිය මේ හිතින්ම උපක්ටේශයද පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. මේක එක විදිහකට ගිල්ට් එකක් විදිහට වැඩ කරනවා. ගිල්ට් එක කියලා කියන්නේ ලැජ්ජාවක් එනවා. මම මේ භාවනා කරන යෝගාවචරයක් වශයෙන් අහවල් වෙලාවෙ ඉක්මොල්ලා නිදාගත්තාම ඒක තමන්ගේ චරිතයට කැලලක් වගේ කියන එක සමහරලාවට ඒ නිින්දදි කවුරු ඇහැරනවා වගේ තේරෙන පටන් අර ගන්නවා. නමුත් කොහොම හරි ඒ ගිල්ට් එහෙම නැත්නම් ඒ ඒකට කියන අපි පශ්චාත්තාපය කියන වචන තමයි ගිල්ට් කියන වචනේ ඇත්තටම නියම පරිවර්තන පශ්චාත්තාපය නෙවෙයි ඒක කෙලෙසයක්. ඒ නිසා මේ තමන්ට හොඳම වැඩේ තමයි ඒ නීතිපතා තියෙන කාලසටහන හැටියට ඉක්මොල නිදා ගන්න නැතුව වෙලාවට වැඩ කරන්න පුළුවන්. නමුත් අඩුපාඩු ගන්න සිද්ධ වෙන බව පිළිගන්න වෙනවා. ස්වාමීන් වහන්සේ මට මගේ හිතට ඊයේ රාත්‍රියේ බයක් දැනුණා. ඒද කෙලස් බව මම හොඳින් දන්නවා. ඒ නිදා ගැනීමට අපහසු වෙන නිසා මම සිතින් ඒ බැඳීම නැති කරන ලෙස හිතුවා කරදරයක් බවත්. උදේ කිසිවකු ඇහැරුවේ නැතිය මේ හිතින්ම හිතේම උපක්ලේශයද පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. මේකට මට පුංචි කතාවක් මම කියන්නම්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉස්සර දාණය අරගෙන නිදා ගන්න පුරුදුලා හිටියා. නිදාගත්තාම කවුද ඇවිල්ලා උසුළු විසුළු කරනවලු ජනේලෙන් ඇවිල්ලා. නැගිටලා බලනකොට දවල් පුතියකන ඉඳලා ඇහැරලා තියෙන්නේ ජනේලෙන් ඇවිල්ලා නිකන් කෝලංකාරයක් කියලා උසුළු විසුළු කරනවලු. ඒ කිලි පුතේ දන්නේ දවල් පුතියනේ කොහොඳ නැහැනේ. ඒකට ආප එකක් තමයි කියන්නේ. ඉතින් මේ කල්පනා කරලා මේක මොකද වෙන්නේ කියලා දවසක් මේ හිනින්ද ඉන්නවා අර උසුළු විසුළු කාර්යය ඇවිල්ලා විහිළු කරනවා දැන්. විහිළු කරන අතරමැදම නිින්දෙන් ඇහැරෙන්නේ නැතුව ඒ පිටිපස්සෙන් ආවලු පොලිස් කාරේ. කැප් එකක් දාගෙන. ලොකු සාන්ති හීනේ මේකළු මෙයා හැමදාම මට කරදර කරනවා කිව්වා. අර මනසෙල කරෙන් ඇදගෙන ගියාලු යන්නේ. එදායින් පස්සේ විහිළු කාර්ය ආවේ නැති. ඕකම මට වුණා මම හයේ කුටියේ ඉන්න කාලේ. හයේ කුටියේ ඉන්නවා දැන් අපි එක දෙකම එකමාරට එනවා පක්මනාවට. ඒ දානෙරණ ගිහිල්ලා හාන්සලා ඉන්නකොට අඩනින්ද ඉන්නේ මම. මං ඉන්න කුටියට කවුරු හරි පඩිපෙළ දිගේ එනවා මට ඇහෙනවා. සාමාන්‍යයෙන් අර අර හරිදලා එන හරියක් එන්නවනේ. දැන් මට හිතෙනවා මේ මං ඒක කපඩාවත් කරනවා ලොකු සංසික වතත් කරනවා කන හම්බෙන්නේ නැහැ. නැගිටින්න හදන නැගිටින්න බෑ. ඇන්දේ දැන් හිර වෙලා. අර මිනිස්සයා දැන් ළඟට ළඟට ළඟට ළඟට එනවා. දැන් මේක ඇතුලේ හිතේ ඇතුලේ මල යුද්ධයයි මේ ඇඟ කියන දේ අහන්නේ. අර මිනිස්සයා එනවා එනකොට නිදාගෙන ඉන්නවා දැක්කොත් එimhe ධම්මජීව හඳුරෝ වසලව් විල්ලැජ්ජාව. නෝ නැගිටින්න බෑ. ටික වෙලාවක් ගියාට පස්සේ දඟලලා දාඩියක් දාලා බලනකොට හීනයක්. සමහරට ඇවිල්ලා ඒ දොරට තට්ටු කරන සද්දය ඇහෙනවා එක සැරයක් විතර වගේ. සද්දෙත් ඇහෙනවා. ඉතින් ඒක උඩ තියෙන ඔක්කොම හරි දැන් නම් අහුණා අතේ ලේ පිට අහුණායි කියලා බලනකොට හීනයක් ඇති. මට පේන ගිල්ට් එක කියලා. ගිල්ට් එක කියලා කියන්නේ මේ දවල් නිදාගන්න එකේ තියෙන මම කරන්නේ නරක වැඩක් නේ කියන හැඟීම තියෙනවා කියලා. මේක සරුවච්චන් වහන්සේලාත් තිබිලා තියෙනවා ඒකට. ඒකට තිරවා කියලා කියන්නේ මෙහෙමයි කියන්නේ දැනට තියෙන ඔය සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලෙම හිටපු ජෛන කට්ටියගේ ජෛන ත්‍රිපිටකයක්. ඒක මාගදී භාෂාවෙන්මයි ලියලා තියෙන්නේ. ඒවම් මේ සුතං කියලාම තමයි පටන් අරගන්නේ. ඒක කියවට පස්සේ පුදුම හිතෙනවා. තාම උපසම්පදා ක්‍රමයේ තියෙනවා. තාම ජෛන කට්ටිය ඉන්නවා. ලංකා ඉන්දියාව ගිය කෙනෙක් දකිවි. ජේතවනාරාමේ පොඩ්ඩක් එහාට ගියාම සවැත් නුවරට යන්න ඉස්සලා ජෛන පන්සල තියෙනවා. ඒ වගේම සංකස්සපුරේ එළියට එනකොටම ජෛන පන්සල තියෙනවා. සාරනාත් වල කෞතුකාගාරය ඉස්සරහා තියෙනවා සම්පූර්ණ සක්‍රියව දුවන ජෛන පන්සලක් පිළිමේ සම්පූර්ණ බුදු පිළිමයි. මෙහෙමයි තියෙන අර පූර්ණ නූල පේන්න තියෙන නිසා සිවුරක් වගේ පේන්නේ. හැබැයි අත් දෙක තියෙන නිසා ලිංගේ පේන්නේ ජෛන නායකයා එහෙළුවෙන් ඉන්නේ. නිගණ්ඨය. මේ මේ තැන්වල හඳුන් ගාලා තියෙනවා. ඒ කට්ටිය ක්‍රමය ඒකයි බුදුහාමුදුරුවෝ තමයි. ඒ ජෛන පොතේ බුදුජානනාථර දෝෂයක් කියලා තියෙනවලු මහා ශ්‍රමණයා දවල්ට කාලා නිදා ගන්නවා කියන්නේ. ඒ මොකද බුදුරජාණන්සේ කියලා තියෙනවා දිවා විහරණය කරන්න කියලා. දහහට ගත්තට පස්සේ භාවනා වගේ දෙයකට යෙදෙන්න එපා. පොඩි සක්මනක් කරේ මේ කරන්න පොඩ්ඩක් විශ්‍රාම කරන්න. ඇඟට කියන්නේ බත්තත් එක හරහ වැටෙනකම් පොඩ්ඩක් ඉන්න කියලා. ඒකට චෝදනා කරලා දෙනවා. ඉතින් ඒක මේ මේ බුද්ධ ධර්මයේ ඉන්න ඔක්කොටම තියෙන පොදු චෝදනාවක්. ඒ කියන්නේ බුබ්බඩිය කියලා කාලා බුදියනවා කියන්නේ. බුදියන්න එපා. ඇත්තටම ඒක මේ විස්්‍රාම ගන්න ඕනේ කියලා කියනවා. නමුත් නිදා ගැනීම මේ අර ආහාර ජීර්ණ වැඩපිළිවෙලටත් බාධා කරනවා. ඒක නිදා ගන්න හොඳ නැහැ කියලා කියනවා. දවල්ට කාලා දලසන ශ්ලෝකයක් තියෙනවා මට ශ්ලෝකය මතක නැහැ ලොකු තාන් තමයි කිව්වේ. දවල්ට කාලා නිදාගත්තොත් ඉක්මනට මැරෙනවා. දවල්ට කාලා පොල් ගස් නගිනවා හෝ නානවා වගේ වැඩක් කරුවොත් ඒ වේගයේ තරම් වේගයෙන් මාරය පිටිපස්සේ එලවනවා. දවල්ට කාලා සක්මන් කරුවොත් දීර්ඝායුෂ ඒ විදිහට තමයි මේ ආහාර ටික දිරවනකම් අපි මේ ආහාරයේ විශේෂ ක්‍රියාත්මක කළ යුතු ආකාරය. ඒකට පොඩි ව්‍යායාමයක් කරන්න ඕනේ. අඟ වෙඩි වෙහෙස කරන්නේ නැතුව කරන්න ගියාම මේ ආහාර සප්පාය වෙනවා. නැත්තම් ආහාර දිරවිල්ල බාධා වෙනවා නිින්ද ගිය ගමන් අර මේ ඇඹුල් වෙලා නැතර වෙනවා. ආහාර ටික වැඩ කරගෙන යන්නේ නැහැ. ඉතින් ඒ නිසා පුංචි ව්‍යායාමයක් දෙන්න. හැබැයි තද බල ව්‍යායාම දෙන්න එපයි කියනවා. ඒක පාට පිනනවා වගේ පොල්ගස් නගිනවා වගේ අශ්වය පදනවා වගේ ව්‍යායාම දෙන්නත් හොඳ නැහැ. ඒකෙන් තමයි මේ ඒ ආයුර්වේදී කට්ටිය මේ ආහාරය පිළිබඳව පිළිතන හැටි මතක් කරන්නේ. ඔය කියන ඔළුව පාත් කෙරුවොත් මොලේ ලේ ටික ඔක්කොම ගන්නවා උඩ නෑවොත් ඔළුව පාත් කෙරුවොත් ඔළුවට ගන්නවා. එතකොට අර බඩට අවශ්‍ය කරන ලේ ගලණය ෆිසිකලි කට් ඔෆ් කරනවා. භෞතිකව නතර කරලා දානවා. අනිත් එක මොලේ ක්‍රියාකාරකම් වලත් අඩුවීමක් වෙන නිසා ඇඟේ අර අවශ්‍ය මේ මේ ඕන කරන මෝල මෝල දුවන්න ඕනේ වෙලාව අඹරන. අඹරීම කරන්නේ නැහැ. නෑ හැමට යනවා. එතකොට ලේ ඔක්කොම හැමට යනවා බඩට යන්නේ ඒ දෙකෙම වෙන්නේ කැමෙන් පස්සේ මූලිකම ලේ ටික බඩට යන එක. ඒ නිසා අපි කියන්නේ සිංහල ක්‍රමයට මේ රටවල ඩිවයිචර් බලපන්නේ නා කැමට ඉස්සලා දාන්න. නාලා කැම අරගෙන කැමෙන් පස්සේ පොඩි දිවා විහරණයක් කරන්න. ඒකට පස්සේ වැඩට යන්නේ කියලා. ඉතින් ඒ දිවා විහරණය කෙරුවේ නැත්තම් මේ එක්ක බඩ මහත් වෙනවා කියලා තියෙනවා. මේ දේ තැම්පත් වෙන ගති තියෙනවා. ඒක ඒවා එක එක කරන කෙනා එක දවසක නෙවෙයිනේ කරන්නේ. ජීවන පුරුද්දට කරනකොට ඒ නරක මේ ටොක්සින්ස් හදලා විස හදලා ඇඟ හැමතැනම තැම්පත් කරන පටන් ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල සියුම් වී ගොස් දැනීම නැති වූ පසු වේදනා සද්ද හිතිලි දෙස උපේක්ෂාවෙන් ඉන්න විට ඉබේන් නින්දකට වැටෙන බවක් දැනී පිබිදේ. මේ ඇත්ත නින්දක් නැත්තම් භාවනාවේ කොටසක්ද මෙසේ නින්දට නිින්දි නිින්ද යෑම වෙන්නේ නැති සතිය නැතිවීමද කර්ණයෙන් පහදා දෙමින් ඉල්ලමි. මේ මේ ඉස්සල ප්‍රශ්න වගේ මම හරි කැමති මේ ලියන කෙනෙක් මට මට හරස් ප්‍රශ්න අහන්න උත්තර දෙන්න වෙනවනම් මොකද ඒක හරි වටිනවා මේ සභාවට නමුත් හරි බයයි මේ මම අහන ආරත් ප්‍රශ්න වලට උත්තර දෙන්න මම හිතන්නේ ඒ නිසා මම කිව්වට මට උත්තර දෙන්න එකක් නැහැ. මේකෙදි මට කියන්න තියෙන්නේ මේක නිින්ද જાති දෙකක් තියෙනවා. එකක් කෙලස් නිින්දක් අනිතික භාවනාවෙන් එන සෞඛ්‍ය සම්පන්න නිින්දක්. ඉතින් මට මේ ප්‍රශ්න කරුගෙන් අහන්න ඕනේ ඒ සෞඛ්‍ය සම්පන්න නිින්දනම් දැන් මේ වගේ සද්ද වේදනා හිතවිලි තියෙනවා බාධා නැහැ උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් ගියාට පස්සේ මැද කෑල්ලක් තේරෙන්නේ නැහැ සමහරට ඇඟ වැක්කල එක පාට ගැසිලා අවදි වෙනවා අවදි වෙන්නේ ආනාපානෙද නැද්ද කියලා මට දැනගන්න ඕනේ යන්න ඉස්සල්ලා ඉන්නේ ආනාපානෙ ගෙවම් කරලා තියෙන පරිසරයේ හිතවිලි වේදනා සද්ද මැද ඉන්නවා ඒවට සැලෙන්නේ නැතුව එහෙම ඉන්නකොට මේ වගේ රසයක් ගන්න දෙයක් නැහැ නේද? ඒකට හිතට ආහාර නැහැ. ඒ නිසා හිත මේ පුරුදු නැති තැනක් නිසා මූලික උපදේශ නැති නිසා හිත නින්දට වැටෙනවා. නින්දට වැටෙනවා කියලා කියන්නේ මෙතන කියන්නේ ලීන වෙනවායි කියලා. හිත සැඟවි ගන්න එකක් වෙයි. නින්ද නෙවෙයි. එහෙමනම්. නමුත් ඊට පස්සේ එතන ඉන්නකොට අර ගිල්ට් එක එනවා. Tamanට තේරෙන පටන් ගන්නවා මේ වටිනා මොහොතක්. ඒක බුද්ධ විඳින බුද්ධිය කෙනෙක් කෙනෙක් නැහැ. ඒ නිසා ඒ වටිනා භාවනා ඉපයාගත්තා වූ ඒ తত্ত্বය තියේදී මගේ හිත ලීන වෙලා. මගේ හිත සංගවිගෙන කියලා දැනගන්නකොට ගස්සලා ගෙනල්ලා අතාරිනවා. නැවත අතහැරෙන්නේ අර නතර කරපු තැනම නම් නිින්දක් නෙවෙයි. එහෙමනම් ඒක මේ ආනාපානි ඇතුළට වැටලා තියෙන්නේ. කෙලස් නිින්දන වැටෙන්නේ ආනාපානෙන් පිට. නිින්දෙන් නැගිටලා බලනකොටත් හිත අන්ධ අන්ධබන්ද වෙලා තියෙන්නේ. අරමුණු තමන් මේ භාවනාවට ගත්ත අරමුණ නෙවෙයි. අන්න ඒ නිසා මේකට ඒ විස්තරය දැනගන්න ඕනේ තමන් මේ ප්‍රශ්න කරු අපිට මේ වෙලාවේ සම්බන්ධ වෙනවා නම් ඇත්තට හරි හොඳයි කාටත් වගේ මේ මම දන්නවා මේක තවත් තවත් දෙක තුනක් කරනකොට මේක ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා මුළු භාවනා වැඩමුළුවටම අන්න එතනදී මතක තියාගන්න නින්දේරණ ඉස්සලා සතිය නම් නින්දෙන් පස්සේ සතිය නම් අතරමැද නින්ද කෙලස් නින්දක් නෙවෙයි එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ? අන්නේ අවස්ථාවේදී කෙලෙස් නැති සංසාරේ පළවෙනි වතාවට නික්ලේශී ඒකට කියන්නේ නිර්මල අවස්ථාවක් හම්බෙලා තියෙනවා. බුද්ධි විඳින්න කෙනෙක් නැහැ. බුද්ධි විඳින එක නෑ හැංගිලා. ඒ නිසා ඒකට පුළුවන් නම් අවදි වෙන්න කියනවා. පැටෙනවා නම් අපිට සතුටක් ඇති කරගන්න පුළුවන් මේක භාවනාව මේ දෙයක් මිසක කෙලස් නින්දක් නෙවෙයි සිත සැඟවි ගැනීමක්. ඒකට තමයි මම මේ පාර හදානාවේ. එහෙමනම් ඒ යෝගාවචරයට දෙන වගකීම තමයි අන්නේ වෙලාවේ නින්දෙදී හැංගිගෙන ඉන්න වෙලාවේ ඒ தත්තට අවදි වෙන්න පුළුවන් නම් නිවන් දැකපු හිත කියන්නේ මොකද්ද කියලා එහෙම නැත්නම් අපි කියන අනිදස්සන හිත කියන්නේ මොකද්ද කියලා එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධ නැති විඥානය කියන්නේ මොකද්ද කියලා දැනගන්න හොඳම අවස්ථාව. නමුත් එයාගේ ඒකට ලෑස්ති යෑම නිසා නැති ලෑස්ති ය නොයෑම නිසා හිතේ තියෙන සටකපට ගති නිසා ඒ මොහොතේ යකින් පන්නනවා. ඒ නිසා එයාට සිද්ධ වෙනවා අනිත් දවසේ ඒ වගේ අරමුණ ගෙවිගෙන ගිහිල්ලා නිමිති කරන්න බැරිව තමන් මැද ඉන්නවා සද්ද වේදනා හිතවිලි තියෙනවා දැනගන්න වෙනවා තව පොඩ්ඩකින් මේ හිත සැඟවි ගන්න. තා පොඩ්ඩකින් හිත ලීන භාවයටපත් වෙන එහෙම වුණොත් මර ඔක්කොම හම්බ කරපු ටික ගේ කඩාගෙන ගියා වගේ වෙනවා. ඒ නිසා Taman ඒකට අවදි වෙන්න ඕනේ. ඒ අතරමං වෙන්නේ සක්කාය දිට්ඨිය අතරමං වෙන්නේ. මාන්නේ අතරමං වෙන්නේ. තෘෂ්ණාව අතරමං වෙන්නේ. අපි මේ කරන්න හදන තෘෂ්ණාවේ පෙකින වෙලා කපන්නනේ හදන්නේ තන් මාන්නේ කෙවෙක්නල කපන්නයි හදන්නේ සක්කාය දිට්ඨිය පෙකින වෙලා කපන්නයි හදන්නේ එතකොට සක්කාය දිට්ඨිය හරහා හැදිච්ච හිත කිනෝ නේමාව මරන්න එපා අයියෝ මේ මොකද්ද කරන්නේ කොහොම හරි මට අරමුණක් දෙන්නයි කියලා හිතේ ඒක අරමුණ හොයනවා ඇත්ත කරලාදී හොයන්න හදනවා නැත්තම් කියනවා මම දොයනවා කියලා ඒ හිතේ හිත ඒ කතා කරන එක හුරුතල් භාෂාවෙන් හැබැයි අන්තිම සටකපටයි. ඒ නිසා කරන්න තියෙන්නේ උඹට ආහාර මොකක් දෙන්නෙත් නැහැ. මම හැබැයි ටෝච් එක ගහගෙන බලන ඉන්නවා මොකද කරන්නේ කියලා සතිය අවදි කරලා තියාගෙන ඉන්න ඕනේ. ඒකට බාහිර ලෝකේ කියන්නේ උඹට හීනෙකට අවදි වෙන්න බෑනේ කවදාකවත්. අපිට හීනේදී අපිට පියාඹන්න පුළුවන්. ඕන සෙල්ලමක් කරන්න. නමුත් හීනේ ඉන්න බව දන්නේ ඒ නිසා කාට හරි හීනෙකට අවදි වෙන්න පුළුවන් නම් ෂඩ විඥාම ලැබෙනවයි කියලා තියෙනවා. භාවනා කරන්න ඕනේ නැහැ. නෝ හීනේ පෙන්වන්නේ අවදිභාවයේ නැතුව. එන්නේ ඒක නිදර්ශනය කරලා කියනවා මේක භාවනා කරලා උපයාගත්ත ඉතාම වටිනා තණ්හාමාන දිට්ඨි හොඳටම දුර්වල කරගත්ත තැන. නමුත් විඳින්න කෙනෙක් නැහැ. අයිතිකාරයා හැංගිලා. අයිතිකාරයා වසංගලා. අයිතිකාරයා මායා කරලා. අයිතිකාරයාට ෂටක වැඩ කරලා හිත. අපි කරන කරපන් දවසක මම ඔබ අල්ලනවායි කියලා ලෑස්ති වෙලා යන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතමු එහෙම ගියා. ගැස්සිලා අපව ආනපානව ආනපානදී ආයෙත් අද්ද භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනිකව කරනකොට ඒ ආනපනිය ආයෙ ගිවිලා ආයෙත් එන්න යනවා. උතෙන් කියලා ටික වේලාවක් අන්දබන්ද කරලා ආයෙ ගසලා ගෙනත් දානවා. එහෙම එහෙම එහෙම කරගෙන යනකොට යාට අවස්ථා රහසක් හම්බ වෙනවා. මේ ගෙවන් වෙන වෙලාවේදී මට මේිට වැඩිය සක්‍රීය භාවයකින් මේිට වැඩිය අවදියෙන් මේ යටිපහුව වෙන චිත්තක්ෂණය මට දැක ගන්න බැරිද? ඒක මේ ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරේ බුදුරජාණන් වහන්සේ ওই කාලාකාරාම සූත්‍රය කරපු දේශනාව හරහා මැජික් කාර්යයේ විශාල සෙනඟකට ටිකට් අරගෙන පෙන්නලා මැජික් එකක් පෙන්නනවා. ඒ කියන්නේ ඇස් බැඳුමක් පෙන්නනවා. ඒ බලන කෙනා ඇස් බැඳුමට අප්පුඩි ගන්න වෙනකොට මෙයාක කරන ට්‍රික් එක අල්ලන්න හදනවා. මෙතන තනි කර කරන්නේ මායාවක් නේ ඇස් බැඳුමක් නේ. එතකොට ඒක පේන තියෙනවා මේ වේදිකාව සකස් කරන යම් ආකාරයකටද ඉස්සරහා ඉඳලා බැලුවට ට්‍රික් එක අහුවෙන්නේ නැහැ. අල්ලන්න බෑ. ඉතින් මේ මනුස්සයා කරන්නේ දවසේ ගිහිල්ලා කල්ලා තියෙන පිටිපස්සේ හැංගිලා ඉන්න. පිටිපස්සෙන් ලබනකොට පට ඇරලා පේනවා. ඒ කරන වැඩේ ඔක්කොම පේන නිසා වේදිකාවේ නටන්නේ වේදිකාවේ මේ මේ මැජික් කාර්යය පෙන්වන්නේ ඉස්සරහ පැත්තේ ප්‍රේක්ෂකව තියාගෙන යාගේ සහචර ටික විතරයි පිටිපස්සට යන්නේ. මොන රුණටනවා දැකලා තියෙනවා. ඈ? නෑ. ඒ ඒක තියෙන මයි ළඟ විතරයි ඒක තියෙන්නේ. මොණ්ඩර නටනකොට ඌ කැමති නැහැ පිටිපස්සෙන් යනවා දකින්න. ඌ මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ඉව කරලා පේනවා. පිටිපස්සෙන් ගිහිල්ලා බලම අල්ලි අජුවයි. කක්ක පැත්ත ඔක්කොම එළියේ. අර පිල්ටි කෙනෙක් වහගෙන ඉන්නේ. ඒ ටික බුම්බන්න ගියාම පිටිපස්සේ බලනවා හොඳ නැටුම තියෙන්නේ පස්ස පැත්තේ. මොන්න කවදාකවත් කැමති නෑ බලන්න පිටිපස්සේ. ඌ මුහුණ දීගන්නේ ඉස්සරහට ඔය අතන අර තර්ස්ඩේ සෙන්ටර් එකේ තියෙන කොළඹ ඉඳලා නුවර යනකොට මේ අර මේ ෆැක්ටරියක් ගාව තියෙන එක ඔතන මොනරු ඉන්නවා ඉස්සර. ඉතින් මං කරන්නේ සුද්ධ වෙලා මොටලා නටලා වෙන්නකොට පිටිපස්සෙන් ගිහලා බලන්න ඉන්නවා මං. ඌට ජරසෙර කියනකොට මට පිටිපස්සෙන් නැතු කරන්න බෑනේ. ඇත්තට ඌ කැමති නැහැ පිටිපස්සෙන් ලබන්නට. ඒ වගේ තමයි අපි හැම නාඩගමකදීම පස්සේ එළිය අපේ. මොකන දේක් අපි කියා පාන්න හැදුවත් මතක තියාගන්න පිටිපස්සෙන් ලයික බලන මනුස්සයාට hali අජුවයි. මැජික් කාර්යයටත් එච්චරයි. බුදුරජාණන් කියනවා මැජික් කාර්යයට අස්පැන්දුම කරන්න යපා. ඔක නටවලා බලපන් ඔන්න බලපන් මේ සක්කාය දිට්ඨිය නැති වෙගෙන යනකොට තණ්හාව නැති වෙගෙන යනකොට මාන්නේ නැති වෙනකොට හිත ඇතුලෙන් හීන දාඩියක් එන්න පටන් ගන්නවා. හිත ඇතුලෙන් බය ගතියක් එන්න පටන් ගන්නවා. ආශරණ ගතියක් එනවා. එක්ක නිින්දට වටනවා. එක්ක මේ මේ ඒකාකාරී ගතියක් එනවා තනි ගතියක් එනවා මේ ගති නිසා අපිට එල්ද හරියට තියුණුව දිහා බලාගෙන ඉන්න බෑ අන්ධබන්ද කරනවා මෙන්න මේක තමයි කෙලස් කියන්නේ මෙන්න මේ අන්ධබන්ද ගතිය තනි මේ පාළු ගතිය තනි ගතිය මේ ටික තමයි කෙලස් ටික ඉතින් අපි කරන්න තියෙන්නේ හරි මම හැමදාම උතෙන් ගිහිල්ලා බලනවා මේ කෙලස් ඇවිල්ලා මම මත් කරවන හැටි ඒ හරහාම තමයි යෝග විදර්ශනා උපක්ලේශ වැඩ කරන්නේ එතනම තමයි. මේ මැජික් එක බලන්නේ මේ ඇස්පැන්දුම බලන්නේ ඇස්පැන්දුමට අප්පුඩි ගහන්න නෙවෙයි. ඇස්පැන්දුම අල්ලන්න. ඉතින් එතනදී මැස්පැන්දුම කරන මිනිහත් මමයි අල්ලන්නෙත් මමයි. බුදුහාමුදුරුවෝ දීපු උපාය මාර්ගය විතරයි අපිට තියෙන්නේ. හැමදාම ඔතන වැටියා. වැටෙනකොට බලන්න හිටපන් කොතන කරිඹට තේරෙයි. ඔතෙන් එනකොට මේ ටොනාඩෝ එකක් ඉන්නේ ඉස්සලා වගේ කල්ලු කරගෙන හුලඟක් හමාගෙන අම්බරවගෙන යන ගතියක් එනවා හීතල වෙනවා ඒක. ඒ නිසා අපිට සිද්ධිය දිහා බලන්න බෑ. සිද්ධිය දිහා බලන්න පෞරුෂත්වේ නැහැ. සිද්ධිය දිහා බලන්න ධර්ම ගෞරවේ නැහැ. සිද්ධිය දිහා බලන වීරිය නැහැ. සිද්ධිය බලන සතිය නැහැ. සිද්ධිය දිහා බලන සමාධිය නැහැ. සිද්ධිය දිහා බලන ප්‍රඥාව නැහැ. මොකද අර හීතල කරගෙන යනකොට බයලා. ඉතින් මේක කරලා කරලා කරලා කරලා ඒ මන්ත්‍රේ මාතෘ වලට මේ කපුව පරල වෙනවා. ඒ කියන්නේ මායම් වෙනවා. මායම් වෙනකොට උපස්ථාන දෙමිනිය බය වෙන්න පටන් ගත්තොත් එහෙනම් තොවිලක් නරන්න බෑ. මන්ත්‍රේ හරනම් බය වෙනවා. වෙච්ච ගමන් මිනිහ දරදඬු වෙනවා. දේව භාෂාව කතා කරන්න පටන් ගන්නවා. එතකොට ඉතින් මේ මේ මනුස්සයලව පේන්නේ කියව ගන්න එකයි කරන්න තියෙන්නේ. බය වෙලා මරණ එක නෙවෙයි. අන්නේ වගේ භාවනා කරලා හැමදාම පෙන්වන්න ඕනේ. මුළු සංසාරේ පුරාවට අපි මේ ගේම ගෙනියලා තියෙන සක්කාය දිට්ඨිය හරහා. මාන්නේ හරහා, තෘෂ්ණාව හරහා. දැන් බුදුහාමරගේ උපක්‍රමය නිසා ඒ සක්කාය දිට්ඨිය තෘෂ්ණාමාන ඇති කරන පදනම හිමීට අයින් කරනවා. අයින් කරනට ඇඟ ඇතුලෙන් එන බය තන්නේ කර කෙලෙසයක්. ඇඟැතුලෙන් එන අසරණ ගතිය, පාළු ගතිය, තනි ගතිය මේ ඔක්කොම මාර බලවේග. හැබැයි ඒව හිමීට හිමීට දෙන්නේ. ඒක නිසා අපිට ලෑස්ති වෙලා යන්න පුළුවන්. ලෑස්ති වෙලකම අදට වැඩිය පොඩ්ඩක් හෙටට යන්න පුළුවන්. හෙට වැඩිය අනිතත් ටිකක් යන්න පුළුවන්. අන්තිමට ගිය දවසක අපි ඒ මැද තියෙන තණ්හාවෙන්තොර මාන්නෙන්තොර දිට්ඨියෙන්තොර එහෙම නැත්නම් අපි තණ්හාය දුර්ල වෙච්ච, මාන්නෙ දුර්ල වෙච්ච, දිට්ඨිය දුර්ල තැනට අවදි වෙන්න පුළුවන් වුණොත් බුදුහාමර කරලා තියෙන මොන්න තරම් ශ්‍රේෂ්ඨ වැඩක්ද කියන එක තේරෙනවා කිසි කෙනෙක් උපදේශ සහිතව උන්වහන්සේ මේක කාගෙන ගියා. එතන බය කරනවා. එතන නිකන් මේ මේ පදනම් විරහිත කරනවා. අසරණ කරනවා. නැත්තම් නින්දට වටනවා. ඉතින් මේ ටික තමයි කෙලෙස් කියන්නේ. සත්‍ය දකින්න ඒකට කියන්නේ fear of freedom නැත්නම් fear of unknown කියලා. ඒ නොදන්න දෙයට යනකොට ඇඟ හිරි වැටෙනවා. එහෙම නැත්නම් නිදහසට ඉල්ලගෙන තමයි භාවනා කරන්නේ. නිදහස එනකොට බබා දොයි. ඒ ඒක අපි මෙහෙම කරන්නකො මෙහෙම කියන්නකො දැන් හන්දට යන්න රොකට් එකක් යන්න ඕන නම් පොළොව දිගේ ගිහිල්ලා කරන්න බෑනේ. පොළොව දිගේ ගිහිල්ලා පොළොව දිගේ යනවා කියන්නේ ඝනයක් ඝන තරලයක් ඝන ස්තරයක් දිගේනේ ඊට පස්සේ ආශාන්තරව කරන්නේ ඝන තරයේ තරල ස්තරය දිගේ ගිහිල්ලා වායු තරලයක පතනම ගන්න එකනේ එතකොට ඒ පොළොව යන එකට කාර්ක කියනවා අරකට ගුවන් යානය කියනවා නෝ අජටවකාශ යානේ ඝනයක මේ පසුබිම ගන්නෙත් නෑ තරලයක පසුබිම ගන්නෙත් නෑ ඒ වේගෙන් ගිහිල්ලා අවකාශයේ මේ වාතයේ නැති කෘත්වාකාශයේ නැති තැනට යනවා නැත්තඳ ගියාට පස්සේ තමයි අපි මේ ලෝකෙ මිදුණා වෙන්නේ. ගුරුත්වාකර්ෂණයේ තියෙනකන් අපි වායුතලයේ සමබර භාවය ගන්නවා ඒරෝඩයිනමික්ස් එහෙම නැත්නම් පොළවෙන් ගන්නවා. ඒ දෙකට අපි කාර්යකයි මේ මේ ගුවන් යානයයි කියන. බුදුරජාණන් වහන්සේ හදපු එක කාර්යකේ වැඩ කැලලක් තියෙනවා ගුවන් යානේ වැඩ කැලල තුන ඒකල වෙලා ඒක යනවා අජටවකාශයට ගියාට පස්සේ මොකෙන්ද ගන්නෙ දන්නේ නැහැ. ගන්නෙ ත්‍රස්ට් එකෙන් ජෙටිසනින් ඉෆෙක්ට් එකෙන් ගත්තට පස්සේ හැප්පෙන දෙයක් නැති නිසා ඒ ගත්ත වේගය කැඩෙන්නේ නැහැ. ඒක නිසා කියනවා මේ ගමනේදී මේ ඒ පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණය උස්සන්න ඒ Saturn 5 වගේ රොකට් එකක් පත්තු කරනකොට හඳ දක්වා යන ගමනේ 190ක් පෙට්‍රල් 89ක් පෙට්‍රල් ඔය අඩි 76 උස්සන්න ඉවර කරනවා කිය. ඊට පස්සේ අජට අය කක්ෂගත වෙලා තප්පරයකට නැත්නම් 6ක විතර වේගෙන් ඒ රොකට් එක විද්දට පස්සේ කොහේ කරක් කරක ඉන්නවා. එයාට බාධාවක් නැහැ දැන් වාතය වගේ හැප්පෙන දෙයක්. ඊට පස්සේ ඒක පොඩ්ඩක් හඳ දිහාට හරවලා තිබ්බ ගමන් පුංචි රොකට් එකක් පත් කළා ඒ පැත්තට යන්න ගන්නවා. එතන ෆ්‍රික්ෂන්ලස් පාත් එකක් තියෙනවා. හැබැයි මේ මේ පොළවේ තියෙන ත්‍රස්ට් එක නැහැ. වාතයේ තියෙන ජෙටිසනින් ඉෆෙක්ට් එකක් නැහැ. හැබැයි අභ්‍යවකාශයේ යන ගමනක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එන්නේ ඉස්සලා කාර් එකයි ආසෙන්තරවයි හදලා තිබුණා. ඒ කියන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා තිබ්බා. ප්‍රඥා ශික්ෂාද බුදුරජාණන් කියන්නේ හරවලා තිබ්බොත් නිව්ටන් කිව්වේ යමක් අවකාශයේ මේ වේගයක් කරන් දුනොත් ඒක අනන්තය දක්වාම යනවා කිව්වා. ඒකට යමක් හැප්පුණොත් හැප්පුණ වේගයට ප්‍රති සමාන ප්‍රතික්‍රියාවක් කරනවායි කිව්වා. බුදුරජාණන්සෙත් කිව්වා ඕක හේතු කරලා තිබුණ නිවන තමයි යන්නේ. අපි මේ තරම් පොළොවට ආසයි. නිසා පොළවෙන් මේ ගුරුත්වාකර්ෂණයෙන් ගැලවෙනකොට අපිට හීන දාඩි දානවා. අපිට වක්කාර එනවා. අපිට වමන රෝග එනවා. ඉතින් ඉජාට ආය පොළොට එනවා. මේ පොළොව කියන්නේ කෙලස් ටික තමයි. පොළොව කියන්නේ සංසාරය තමයි. ඒ නිසා මෙතන පේන්න තියෙනවා මේක ගන්න හදනවා වෙන ඇන්ගල් එකකට යන්න හදනවා භාවනාව හරි. කියන්නේ ජීවිතේ මල් අපි විහිම්පල්. අපි ආයත හුස්ම ටිකක් අරගෙන ඇස් දෙක ඇරලා අර පරණ පුරුදු කුඤ්ඤ ටික තියනවාද කියලා බලන ඔරියන්ටේෂන් එක ගන්න. ඒකල කියනවා හරි වැඩේනේ නිින්ද යනවනේ කියලා. ඒකට කියන්නේ ලොකු සංජින කාලේ තනි වචනේ පාවිච්චි කරේ ඔකට ලෑස්තිලා ඵලයක් කියලා. ලෑස්තිලා යන්න නම් මේ ලෝකේ ලියපු උපරිම දාණය දෙන්න ලෑස්ති වෙන්න. මොකද්ද උඹේ ශරීරයත් උඹේ රුචි අරුචිකමත් උඹේ පෞරුෂත්වය තේරම දෙන්න ඕනේ. ඇත්තටම ඒක උඩ දීලා තියෙන්නේ මල මල දාණේ. නමුත් දුන්නට මොකද ආපහු ගන්න බලනවා පොඩ්ඩක් පිටිපස්ස හැරලිවලා අයියෝ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මනුස්සයිනේ තියෙයිද මේ ගැළවීමක් කියලා කියන්න වෙනවා බුදුරජාණන්සේගේ ක්‍රමය කොච්චර සාර්ථකද මෙච්චර ඉක්මනට එතන ගෙනියලා පෙන්වන්න පුළුවන් කිසිම එකෙක් යන්නේ නැහැ කියනවනේ කෙලිම ඉස්සරහට ඒ මිනිස්සෙක්ගේ බුරුම් භාෂාවෙන් කියනවා මිනිස්සෙක් මේ හැමදාම පන්සල් යනවා ගිහිල්ලා කියනවා අනේ මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ සංසාරේ දුකයි කියන එක නම් ආය අහන්න දෙයක් නෑ මට හොඳටම තේරෙනවා කියලා. ඉතින් අනිත් දවසෙත් ගියාම කීටවලු අනේ මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට නම් එපා වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ දන්නවා මේ කම කට ගන්නවට කියන මිසක් ඇතිවට නෑ. ඉතින් මොකද්ද බාල මාත්‍යෝ කරන්නේ කියලා හාමුදුරුවෝ දන්නේ නැති කරන්නේ. නෑ ඉතින් නිවනක තියෙන වටිනාකම. මේකෙන් වෙන්නේ නිවන තියෙන වටිනාකම. හොඳයි මාත්‍යෝ අපි මන් නිවන අරන් දුනොත් ගන්න ලෑස්තිද කියලා ඇහුවා. පොඩ්ඩක් පොඩ්ඩක් මෙහෙලෙල කමන්නේ නැහැ. එහෙනම් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. ඔන්න මම දැන් කියන විදිහට මහත්ව විනාඩි 5යි යන්නේ නිකන්. මනුෂයා කෝලු ස්වාමීන් වහන්සේ පවුලට කියලා එන්න බැරි වුණානේ මම ඉක්මනට ගෙදර කියලා එන්නම් කිව්වා. එච්චරයි අපිට තියෙන ප්‍රශ්න. නිවන නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිවනට යන්න අර සකස් කිරීම ටික සකස් කර ගන්නකොට ඒ කියන්නේ ක්‍රමිකව මේක යන්න හදනවා මේක රැඩි ඒ කියන්නේ ගරිල්ලා යුද්ධයක් සම්මත ක්‍රමයට දිනන්න බෑ. ගහන්නේ ගරිල්ල ක්‍රමයට නම් අපි තැම්බුෂ් එකක් තමයි දෙන්න ඕනේ. අපිට කෙලස් ගහන්නේ කියලා නෙමෙයි. කෙලස් ගහන්නේ අපිට ගරිල්ල ක්‍රමයට බුදුරජාණන් අපිට දීලා තියෙන්නේ දීප හොම්බකට රිවර්ට් වෙන්න කෙලස් එක හුරුතල් කරන්න එපා. ඔයගොල්ලෝ අතගගා ඉන්න බෑ. අහුවෙච්චල ගහපන් කුඩු වෙන්නම කියලා. ඉතින් ඒකට වයිෆ්ට කතා කරලා ඉන්න වෙලාවක් නැහැ නේ. අපි හිතනවා ඒක හරි සෞත්තු වැඩේ. එමෙ නෝනට කියලා ඉන්න ඕන කියලා. සිද්ධාර්ථ කුමාරයා එදා අර බබා හම්බ වෙච්ච වෙලාවේ නෝනට පොඩ්ඩක් කිස් එකක් දීලා යන්න ගියා නම් මේ ගිහි ගිය අතහරින වෙලාවේ මොකද වෙන්නේ? යසෝදරාට පාඩු ගන්න රාහුල් කුමාරට කිස් කරන්න ගියා නම් මොකද වෙන්නේ? අඩියක් උස්සනකොට තේරෙනවලු එලිපත්තේ ඉඳලා දැන් මේ වැඩේ කරලා තමන්ගේම ලේමස් තමයි. ඒ දරුවට අත ගාලා හරි බලන්න ගියා නම් මේ සංසාරෙන් පසට නැගලා තිබ්බ අඩිය ආපහු ගත්තලු අර තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි ලෑස්ති නෑ. ඒ කියන්නේ බුදුරජාණන්ගේ ක්‍රමේ වැරද්දක්වත් අපි කරන වැරද්දක්වත් නෙමෙයි මේ fear of freedom. fear of unknown. අපි හරි වීරයෝ. වීරයෝ අපේ ශේෂ්ත්‍රය ඇතුළේ. අපි දන්න හරිය අපි ඒ දන්න ශේෂ්ත්‍රයෙන් එළියට යන්න හදනකොට කටේ තියෙන නරිවන්දන් රෙද්ද පල්ලෙන් බහිනෝ කියලා තමයි කියන්න තියෙන්නේ. භාවනා කරනකොට මම මේ කියන්නේ භාවනා කරන අයත් එක මම අනික් කටියත් එක්ක කවදාකවත් ওই විහිළුව කරන්නේ අනේ ඒගොල්ලෝ ඒගොල්ලෝ හීනේ ඒගොල්ලෝ ජීවත් වෙච්ච අය කමන්නේ අපි දෙනවා 100%ක් අයිතිවාසිකම ඒගොල්ලන්ට ඒ හීනේ දකින්න. මොකද මෙතෙන් ආවට පස්සේ අපි අපිට නිග්‍රහ කරගන්න ඕනේ. අපි පග්ගහිත අවස්ථාවේ හිත පග්‍රහ කරන්න ඕනේ. නිග්‍රහ අවස්ථාවේ නිග්‍රහ කරන්න ඕනේ. මේ භාවනාවේ යනකොට මේ වගේ විවේක තැනකට එනකොට අපේ හිත කොච්චර ප්‍රෝඩ කරනවද? එක්ක නින්දට වටනවද? අර අර ලස්සන චිත්තක්ෂණේ දෙන්නේ නැතුව. එනතේකට අවදි වෙන්න දෙන්නේ නැතුව. දෙවන්නේක් නැහැ කියලා විතරයි බුදුහාමර කියන්නේ. ඒ වැඩේ බාධා කරන දෙවන්නේක් නැහැ. හැබැයි අපි දෙවන්නේක් මොකක් හරි කවුරු කැස්සයි කියලා බයිනවා අනම්මනම් කියලා බැන්නන්න මොකද අර හිතේ තියෙන බයත්. ඒ නිසා එරික් ෆ්‍රොම් පොතක් ලියලා තියෙනවා fear of freedom කියලා. ඒකෙදි කියලා තියෙනවා ඔය මොනම වීරයෙක්වත් ඒ එයා ඒ බාධක මැද ජය අරගෙන වීරත්වයේ කියා පාන්න පුළුවන් වුණාට කිසිම බාධාවක් නැති නිදහස හම්බෙනකොට ඒ මනුස්සයා බය වෙනවා. අපිට යම් බාධා ප්‍රමාණයක් තියෙනවා තමයි අපි අපිට අයිය වෙන්න පුළුවන්. ඒ බාධා ජය අරගෙන අයිය වෙන්න පුළුවන්. බාධා නැති තැනට කියලා දැම්මම පස්සේ ගන්න අනේ කොහෙන් හරි 100ක් කීයක් හරි දෙලා බාධාවක් හොල දෙන්න බැද්ද කියලා. ඒ නිසා ඒ මොන අරමුණක් දීලා අරමුණ ගෙවම් කරන්න ආයෙ. නිමිත්තක් දීලා නිමිත්ත ගෙවම් කරන්න ආයෙ. සංඥාවක් දීලා සංඥාව ගෙවම් කරන්න. ගෙවම් කරපු ගමන් ඔන්න අපිට තේරෙන පටන් ගන්නවා අපි කොච්චර මේ ජීවිතේ ජීවත් කරලා තියෙන සංඥාව එක්ක ජීවිතේ ජීවත් කරලා තියෙන අරමුණුත් එක්ක ජීවිතේ ජීවත් කරලා තියෙන ආකාරات එක්ක තුනසේ ඉතාමත්ම දක්ෂ ක්‍රමයට සටහන් ආකාර ඔක්කොම ගෙවලා දානවා අන්න කියනවා දැන් බලපන් මොකද වෙන්නේ කියලා දැන් ඔය ටික තමයි ඔය නිව්ටෝනියන් ෆිසික්ස් වල ඉඳලා අයින්ස්ටයින් ෆිසික්ස් වලට එනකොට ද්‍රව්‍යයක් නැහැ ශක්තියක් විතරයි තියෙන්නේ කියලා දැන් අල්ලලා තියෙනවානේ. ඕක තේරුම් ගන්න තාම ඒගොල්ලෝ දන්නේ නැහනේ. බෑ. බුදුරජාණන් කිව්වා ද්‍රව්‍ය කියලා තියෙන්නේ ශූන්‍යයක්. ඔය ශූන්‍යයට උඹට භාවනාදී එක විනාඩි දෙක තුන කියන්න පුළුවන්. හරියට අරමුණට දැම්මන. ඊට පස්සේ ඒ ශූන්‍යතාවයේදී අපිට අර පොළොවේ ගමන් කරපෝ කාර් එකක් අජට අවකාශය යන්න බැරුව වගේ ඒ ශූන්‍යතාවයේදී හසුරව ගන්න තේරෙන්නේ ඒකට එකයි කරන්න තියෙන්නේ ලෑස්තිලා යන්න ඕන. Tamangeම අත්තරි දිහාට ලෑස්තිලා ගිය දවසේ දවසක තීරුම් ගත්තට පස්සේ අජට අවකාශයේ තල්ලු කරුවට පස්සේ හැප්පෙන දෙයක් නැහැ කියනවායි කියලා. ඉතින් තේරෙනවා මේක කොහොමද මේ කාර්ය ලෝක මිනිසෙකුට sannivedanaya කරන්නේ. ඒක විතරක් දන්න කෙනෙකුට කොහොමද කියලා දෙන්නේ? එimhe හැප්පෙට නැත්නම්ක කිසිම බාධාවක් නැති යනවා කියලා හිතන්නේ. අමුගොඩ දෙනෙක් හිතන්නේ මේක මායාවක්, මේක වෙන්න බැරි දෙයක් කියලා. නමුත් භාවනාවේදී අත්දකින්න පුළුවන් දෙයක් ඒ සඳහා නැවත නැවතත් කරලා අන්න එතනදී ලෑස්ති වෙලා ගියොත් දැන් මං ඉස්සරහට යන්නේ අරමුණක් නැති නිමිත්තක් නැති වචනට දාන්න බැරි අතුලක් පිටක් නැති මුලක් මැදක් අගන්න නැති තත්වයකට එතනටත් අපේ විඥාණයට හැඩ ගැහෙන්න පුළුවන්. හරියට මේ ඉන්ද්‍රියපත්‍ය විඥානේ වගේ අනින්ද්‍රියපත්‍ය විඥානයකට යන්න පුළුවන්. එතෙන්ද යන්න නැතුව නිවනට යන්න බෑ. ඒ සංදිස්ථානයේ සම්බර භාවයේ, වශී භාවයේ, උරු භාවයේ ගන්න නැතුව එහා පැත්ත ගැන හිතන්න බෑ. නිසා මේක බොහොම වැදගත් සංදිස්ථානයක්. ළමයින් දුවන්න කොන්ෆිඩන්ස් එක වටිනවා කියන්නේ අර ඒ මාන්නේ කැඩෙන නිසා අර අර කලින් ගියපු තණ්හා එක්ක ගිය වේගය අඩු වෙලා අනිත් පැත්තට හැරෙනකොට ඒක සාමාන්‍ය දැනීමක් තියෙනවා නිසා ඒකට මේ ඔය ડોક્ટર පද්මසිරි සිල්ල පොතේ ඒක ලියනවා මොටිවේෂන් තියරි කියලා. අපි මේ මේ ජීවිතේ මේ ඕවර් ටයිම් කරගෙන මේ රට රාජ්‍ය අතාල මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මොටිවේට් කරනෝනේ අපි. අම්මට තාත්තට හම්බ කරලා දෙන්න ඕනේ, දරුවන්ට හම්බ කරලා දෙනවා, අපි ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ මොටිවේෂන් එක කරගෙන ආ මොටිවේෂන් කියන එක දෙන තල්ලු අපි සද්ද කුසල ඡන්දය කියන වචනේ තමයි මට හිතුනේ හොඳම කියලා. ඒ ඡන්දෙන් ඇවිල්ලිවලා අපි මෙතෙන්ද ඇවිල්ලා අපි හිතුන් දේ සාර්ථක වුණාට පස්සේ සාර්ථක වෙච්ච මිනිහට විතරක් දෙනවා හම්බ වෙච්ච මගුලක් නැහැ. තාමත් අර ෆ්‍රස්ට්‍රේෂන් එකේ මම තියෙනවා. අර අසාර්ථකත්වයේ එහෙම නැත්නම් අපි කියන දුක unsatisfactoriness එක ඒක එහෙමමයි. ඒ නිසා මේ motivation එක අර අපි තැනකට ගෙනිච්චට motivation එකක් තාම තියෙන හොත් දේත් හම්බෙලා තියෙන ඕන දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ අපි මේ බාහිරේ හොයපු දෙයක් තියෙන බුදුරජාණන්සේ වෙනුවට motivation එක එහෙම ඒකට සංවේගී කියන වචනේ පාවිච්චි කරන ඇතුළට දාලා මේ අරමුණේ හෙල්ලෙන්නේ නැතුව දිගටම සතිය පවත්තන්න. හොඳ සද්ධාාවක් ඇති කරන ඵලයන් කියලා අන මොටිවේෂන් එකෙන් තමයි ගන්න. හැබැයි එකයි වෙනස තියෙන ඇතුළට හරවන්න. ඇතුළට හරවගෙන යනකොට අරමුණේ තියෙන සටහන් ආකාර නිමිත්ත ඔක්කොම දී වෙන්න පටන් ගන්න අරමුණ විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනකොට මොටිවේෂන් එකත් ඉටිබන්ධමක් උණු වෙලා යනවා වගේ දී වෙලා යනවා. ජීවිලා ගිහිල්ලා මෙතෙන්ට එනකොට මොටිවේෂන් එක නැතුව යනවා. මෙහෙවන්න දෙයක් නැහැ. මොකද අල්ලන්න දීපු අරමුණේ ට්‍රස්ට් එක නැහැ. නිමිත්තක් නැහැ. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මමයට මමයට මොටිවේෂන් එකක් ඕන. මමයා පවතින මොටිවේෂන් එකක් ඕන. මමයට ඕනේ මිනිල්ලක් කරන්න මෙතන කුඤ්ඤ ඕනේ. මාන්නයක් කරන්න දේවල් අතර විවිධත්වයක් තියෙනවා. අතෙන් ගියාට පස්සේ සියල්ල සමානයි. අතුලත පිටත කියලා වෙනසක් නැහැ. අවකාශي මෙතන අතන කියලා වෙනසක් නැහැ. මම වෙයි මම නොවේයි කියලා වෙනසක් නැහැ. එතෙන්දී අර මොටිවේෂන් එක සම්පූර්ණයෙන්ම බහිනවා. බැස්සට පස්සේ චිත්ත නියාමයේ වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සෙත් අත ගන්න ගියොත් අපි වෙන්නේ මොකද්ද? පෑදීදී බොරදී කරගත්තා වගේ අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා වගේ අවුල් වෙනවා. එතෙන්දි තේරුම් ගන්න මෙතෙන්ට යනකොට අරමුණු නිමිති ගෙවීමකුත් එක්ක අපි ඉදිරියට තල්ලු කරන ශක්තිය හිමීට හිමීට අඩු වෙනවා. අඩු වුණාට ධර්මය එහෙම නැත්නම් ඕපනයික ගුණය එහෙම නැත්නම් මේ චිත්ත නියාමයේ වැඩේ බාර ගන්නවා. අපිට තියෙන චිත්ත නියාමයට ඕපන එක ගුණයට ධර්මයට ඉඩ තියලා තමයි හුදු නිරීක්ෂකෙක් බවට පත් වෙලා වෙනතට වැඩි අවතියෙන් ඒක තියා බලාගෙන ඉන්න ඕනේ ඇඟිලි ගන්නද ඒක සයන්ස් එකක් නෙවෙයි ඒක ආර්ට් එකක් තියෙන එතන ඒක හරියට මේ gediye ඉදෙනකන් ගහෙන් කිරි දෙයිලා හදලා ලොකු කරලා gediye දුබුක් වෙලා විලිකුණාට පස්සේ වැටෙනවා වැටෙනවා කියලා කියන්නේ ගහට පාඩුවක් නෙවෙයි gediyak හොඳට මේ කිරි වැදිලා විලිකුණු වෙලා වැටුණයි කියලා කියන්නේ ගහේ ප්‍රචාරණය සිද්ධ වෙන එකෙන් තමයි. අපිට තේනවා මෙච්චර ලස්සන හදාගත්ත gediye වැටුණාට පස්සේ ගහට මා විශාල පාඩුවක් වුණා කියලා මේකෙත් එම තමයි මොටිවේෂන් එක සම්පූර්ණයෙන් ගෙවන් කිරීම හරහා ඒ යෝගාචර ධර්මතාවයට 100%ක් ඇදහිල්ල දෙනවා. පටිච්චසමුපාදයට 100%ක් ඇදහිල්ල දෙලා යන දේ මම හිතලා කරන දේට වැඩිය හොඳයි. දැන් මම ඉන්නේ සීලක. දැන් මම ඉන්නේ සමාධි මේ සතියක. දැන් මම ඉන්නේ මේ අරමුණු ගෙවම් කරලා දැම්මම බුදුන් අදා ගන්නවා ධර්මයේ අදා ගන්නවා සංඝයා අදා ගන්නවා සීලේ විශ්වාස කර ගන්නවා ඕකට 100 100ක් දෙනවා අන්න එතෙන්ද බුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි ඒක සඳහා සාමාන්‍ය ශ්‍රද්ධාව තිබිලා බෑ තද්ද ඕකප්පන ශ්‍රද්ධාවක් ඕනේ සාමාන්‍ය වීර්යයක් තිබිලාට බෑ පග්ගහිත වීර්යයක් ඕනේ සාමාන්‍ය සතියක් තිබිලා බෑ අඛණ්ඩ වේපුල්ල සතියක් ඕනේ සමාධියක් තියෙන්න ඕනේ නටන නටන අරමුණ මත සමාධිය ගන්න පුළුවන් සමාධියක් තියෙනවා. අර වගේ සමත සමාධියකින් කරන්න බෑ. ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මෙතනදී උඹ හිතලා ගත්තොත් ඒ ප්‍රඥා සියල්ලම සෙකන්ඩ් හෑන්ඩ් ඔරිජිනල් ප්‍රඥා ගැන මොනවද නොකර ඉන්නේ කියලා. නියම ඔරිජිනල් එක කියලා කියන්නේ මොනක්වත් නොකර හිටපන් වෙන්න තියෙන්නේ හොඳම දේ වෙනවායි කියලා. ඉතින් ඒ දේ වෙනස් වෙනකොට ඒ මාසයේ රුචර්ජු කණ්ඩික අනිවාර්යයෙන්ම නැවත සලකා බලන්න වෙනවනේ. පෞරුෂත්වයේ සම්පූර්ණයෙන්ම කාඩ් කොට්ටම අනලබෙදුවා වගේ අලුත්යක් එන්න වෙනවනේ. ඒක අපිට පේන්නේ පරාදයක් විදියට. අපි ගినాපු අනන්‍යතාවයට කරන නිග්‍රහයක් විදියට. මෙතනින් එහාට යන්න නම් නොකියා කියනවා බුදුරජාණන් වහන්සේ සංයෝග මේ විయోగ පරියාය සූත්‍රයේ උඹට ගෑණියෙක් මිනිහෙක් කියන සංඥාවක් තියෙන්න බෑ. ඔතනින් එහා පැත්තට නෑ. ඔතනින් එහා පැත්තට ඒ ඒ විවේකයට ගියාට පස්සේ ගෑනුකම පිළිමකම හිටින්නේ නෑ. හිටින්න බෑ. ඒකේ ඒකේ බාධාවක් නෑ. මනුස්සකම විතරයි තියෙන්නේ. එනිසා ඉතින් එහාට ගියාට පස්සේ සියල්ලකම බුදුම සමකමකට එනවා. නමුත් අපේ අනන්‍ය අපි ගෙනාවු පොදිය මගේ නම්බු ටික ඔක්කොම පැත්තක තියන්න වෙන නිසා හුඟ දෙනෙක් හිතනවා නුපුරුද්දීකට වැඩිය අර පුරුදු කණවැද්දම හොඳයි කියලා අර නම්බුකාර පොදිය ආයත් කරේ තියාගන්න. ඒකටයි කියන්නේ අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මනුස්සයිනේ තියේදයි ගැලවීමක් කියලා. ඒ නිසා මේක හරියි මම කියනවා මේක නිවන නෙවෙයි. නිවනට ඉස්සලා කරන ඇසිඩ් ටෙස්ට් එකක්. ඔබ ලෑස්තිද පොදිය බිම තියන්න. පොදිය බිම තියන්නේ උතුරලා ගන්නවා. හැබැයි දෙනවා අනුසකම අතර දෙනවා. මේ කාලයේ දේශයේ කියන සීමාවල් වලින් වෙන් වෙච්ච මේ ඉඳුරම් බඳ වෙච්ච නැති අවදි වෙන්න පුළුවන් විඥානයක් හම්බ වෙනවා. ඉතින් ඒක හම්බුනට පස්සේ මේ මිනිස්සයා මේ විශ්වෙට සාධාරණ මිනිසෙක් වෙනවා මිසක් අය කරටකට එක ආගමකට එක දෙයකට කොටු වෙච්ච මිනිසෙක් වෙන්නේ නැහැ. ඉතින් එහාට තමයි යාට પરමාර්ථ ධර්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ආර්ය ව්‍යවහාරය කියන එක ආර්යයන් වහන්සේලා කොහොමද වැඩ කරන්න කියන එක තේරුම් ගන්න පුළුවන් එහාට තමයි. එතකොට මේ පොදිය අතාරින්න. මේ පොදිය තියාගෙන ගා අර පොදියට එක්ක මේ එක්ක මේක එක්ක ඒක. ඉතින් ඒක ඒක ලේසි වැඩක් නෙවෙයි. මේ හරිම හරිම විප්ලවීයයි කියන වචනේම පාවිච්චි කරන හරිම රැඩිකල් වාදී එක. ඒ රැඩිකල් වාදීකම සහජයෙන් එන එකක්ද පුහුණුවෙන් එන එකක්ද කියන එක තාම ලෝකෙ ඔප්පු කරලා නැහැ. සමහර වේකටම හැදිලා ඉන්න જાතියක් ඉන්න ඕනේ කම්මෝ චිකාගෝ කියන જાතිය. රාජාවෝ මාවෝ ගංගාවෝ කියලා පණින. සමහර කට්ටිය ඊට පයින් ඉතල නැකත බලන්න ඕනේ මේ මාරුති ඉන්න දිශාව බලන්න ඕනේ. ඉතින් ඒ විඤ්ඤාණ කතාවක් කරන්න බෑ. මෙතෙන්ට ගියේ එකට ස්තුති කරන්න වෙනවා. මේත් ලොකු දෙයක්. මේක කියන්නේ අශ්‍ය වතුරේ ගාඩ ගෙනිච්චට අශ්‍ය බොන්න නැත්තම් තිම්බොලේ මම මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ ගෙනියනවා. ක්‍රමෙන් අරගෙන යනවා ගියාට අපි කැමති නෑ ඒ තියෙන මේක මේ බුද්ධියට ගන්න. මම ස්වාමීන් වහන්සේ මම වරින් වර අවුරුදු ගණනාවකට පසු සීනේ එකම gedarak මිනිසුන් වටපිටා දකිමේ සියල්ල මට හොඳට පුරුදු දේවල්. මේ දකින්න දේවල් ඊතා යාතාති හිතේට අයිතියි හිතේ. මේ දකින්නේ මගේ හිතේ ඉතිරි ඇති අතීත සංඥාද කර්ණාවෙන් පැහැදිලි කර දෙන මෙන්න ඉල්ලමි. ඒක පේන්නේ, ඒ කියන්නේ පේන දේවල් මොක වුණත් නිත්‍ය සංඥාවෙන් බැලුවොත් අපි යෝගේ තියෙන සමතාවය බලනවා. බුදුරජාණන් කියනවා මේකේ තියෙන විෂමතාවය බලනම දවසින් දවස වෙනස් වෙන හැටි විපරිණාමය දැක්කොත් මේ හීන කියලා කියන්නේ වතුරෙන් පහළ වෙන දී බුබුල් වගේ ඔක්කොම සම වගේ තමයි පේන්නේ. නමුත් එක බුබුලක් කැඩලා අනෙක් බුබුල එනවා වගේ. මේක නිත්‍ය සංඥාවෙන් බැලුවොත් මේක මොකක් හරි පණිවිඩයක් ඇති, නිමිත්තක් ඇති කියලා හිතෙනවා. නමුත් කවමදාකවත් මේ හීනෙක නෙවෙයි ප්‍රകൃතියවත් එකම දේ දෙසරයක් බලන්න බෑ. ඒ සුද්ධ කිව්වේ එකම මිනිහෙකුට දෙතරයක් ගඟට බහලා නාන්න බෑයි කියලා. මොකද ඒ නාපු ගඟ ගිහිල්ලා ඉවරයි දෙවෙනි සැරේට බයිනකොට. ආශයකට මිනිහා කියන්නේ ඒ මිනිහමත් මේ බහින්නේ ඊට වැඩිය පොඩ්ඩක් වයසට ගිය මිනිහෙක් තමයි දෙවෙනි සැරේ ගඟට බහින්නේ. ඒ නිසා අපි මේ ලෝකෙ මෙතෙක් කල් හැම තියරියක්ම හැදුවේ මේ දේ ස්ථිරව තියෙනවා කියන අදහසින්. ඒ නිසා මේ මූල ධර්ම වෙනස් වෙනකොට පපුව දානවා අපේ. බුදුන්සේ කියනවා සියල්ල අනිත්‍යයි කියලා. ඒක නිසා එවැනි ධර්මයක් දේශනා කරනකොට දීර්ඝායෂ්ක දෙවිවරු පපුවියත් දෙක තියාගන්නලු අයියෝ සියල්ල අනිත්‍යයිලු බුදුහාමුදුරුවෝ එහෙම කියනවලු කියලා සහලවනවලු මොකද ඒගොල්ලෝ හිතන්නේ මේ දිවි ලෝකේ මම තමයි ඉස්සලම ආවේ මේක දිගටම මට සැප තියෙනවා මම තමයි අන්තිමට මැරෙන්නේ ඒ නිසා මේක නිට්ටයයි කියලා. නමුත් ਸਰවඥානි සබ්බේ සංඛාර අනිච්චා කියලා කියනකොට ඒ දීර්ඝායක දෙවිවරුන්ට සහලවන්න පටන් ගන්නවා. ඒ නිසා ඕනම කෙනෙකුට ඒ නිට්ටය සංඥාවේ ගත කරන කෙනාට ඕන කුණු කන්දලයකින් ඒ වගේ සීන ලෝකම වගන ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒකේ තියෙන අනිත්‍ය පැත්ත බලන්න කී කෙනාට වෙනවා හීනෙක නෙවෙයි මේ තියෙනවයි කියන ප්‍රകൃතියේ මේවා පුංචි කරලා කඩන්න පුළුවන් නම් මේ වගේ තියෙන අණු අංශු වලට ගියොත් මොන්නම දෙයක්වත් චිත්තක්ෂණයක්වත් ඉසුබලන්නේ නැතුව කැරකෙන වේගයක් තියෙනවා. ඒක ඒක විද්‍යානුකූල යන්ත්‍රවලිනුත් පෙන්ලා තියෙනවා. ඒ නිසා බැලූ බැල්මට නම් ඒක සමුහ වෙලා ගොනු වෙලා එනකොට හැඩයක් ආකාරයක් තියෙන වටිනාකම. නමුත් මේක කැඩුවත් මේක කැඩුවත් කොයි එක කැඩුවත් ඇතුලේ තියෙන ඒ පරමාණු අංශු වල කිසිම චිත්තක්ෂණයක නතරයක් නැහැ. ඉතින් ඔන්න ඒ දෙක ඒ දෙක අතර මැද මේ නියත්‍යයි සුඛයි සුබයි කියන තැන ඉඳලා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන තැනට යන ගමනේදී මේ බලන හිතත් වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපිට හිතෙනවා මේ මොකක් හරි මට නිත්‍ය සංඥාවක් දෙන්න හදනවා කියලා හීන විග්‍රහ කරන්න උත්සාහ කරනවා. ඒක නිසා මේකේ පේන තියෙන මේ නිත්‍ය සංඥාවක තියෙන මැජික් එක ඒ නිසා මේ වගේ තියෙන මේකම අනිත්‍ය සංඥාට දාලා බැලුවොත් අපිට අර මේ කබරෝගය වුණත් කණ්ඩෝනේ නම් තලගොයක් කරගන්න පුළුවන්. සතිය සමාධිය වඩන නමුත් එදිනා ගෙදර ජීවිතයේදී සිදුන අමතක වීම අතපසු වීම එමටය. උදාහරණ යතුරු පනාව සෙරෙප්පු කුඩේ තිබුණු තැන කරන්න ගිය කාර්ය අමතක වීම අතීත භාගන ඒ ත්‍රිවීම මේ අඩුපාඩු නිසා කරන වැඩවලට විශේෂ අවධානයකින් කරන විට ගතවන කාලය වැඩි මේ වයසේ වැරද්දක්ද කරුණාකර මේවට පහදා දෙන මේ නිල්ලා සිටිනේ මේ පළවෙනි එක මට අහන්න කැමති මේ සත්‍ය සමාධිය වඩනවා කියන එකේ මේ අල්ලපනල්ල අසරේ දිනුවක් පේන්න තියනවද නැද්ද කියලා ඒ සත්‍ය සමාධිය වඩනවා කියන එක වචනයක් විතරද නැත්තම් Tamanට අරමුණේ වැඩි වේලාවක් හිත පවත්වාගෙන යන්න පුළුවන් ගතියක්. එහෙම නැත්තම් වෙන මේ අරමුණේ වෙනදාට වැඩි ගැඹුරට මේ බහින්න පුළුවන් ගතියක් පරියන්කේදී තියෙනවද කියලා කියන එක ඒ උත්තරේ මට උත්තර දෙන්න කැමති නම් මම කැමති පිට ඊට එහා තියෙන ටික අපි සාකච්ඡාට ලක්කරනද ඒ සත්‍ය සමාධිය වඩනවා කියන එකත් නිකන් වචනෙට සීමා වෙලා නම් පස්සේ ඒව ගැන ඉච්චර කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමති නම් මේ හරස් ප්‍රශ්න වලට විත්තු කුඩුවට නගින්න නඩුව ගන්නව නැත්තම් කල්දාන. ගරු ස්වාමීන් වහන්සේ හිතේ සමාධිගත වීම සහ ඒකාග්‍රතාවය අතර වෙනස දක්වනු මැනවි. මම කියනවා කරුණාකර සබාව සමාධිය දිහාට යොමු කරන්න උත්සාහ කරන්න එපා. සතිය දිහාට ගන්නයි මම බලන්නේ. දැන් තුන්වෙනි ප්‍රශ්නේ හැම වෙලාවෙම යටි හිතේ කෑදරකමක් තියෙනවා සමාධියයි ඒකාග්‍රතාවයයි. මම කියනවා ඔබ කරන්න තියෙන දේ කරපන් ඒකට එකයි. මේක මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා සතිය වඩන්න. එතකොට වචනාර්ථේ නම් ප්‍රශ්නට ඔව් කියන එක තමයි ලේසි වැඩි මෙච්චර වචන පාවිච්චි කරන්නේ නැතුව සමාධිගත වීම තමයි ඒකාග්‍රතාවය කියන්නේ. නමුත් ස්වභාවයේ අවධානය පිටතට යොමු කරන නිසා මම අනතුරුම් කරනවා. ආනාපාන සතියේදී සිටින විරති යම් අවශ්‍යතාවයක් සඳහා නැගිටීමේ හිත ඇතිවද හිත උෂ්ණ සමග බැඳී ඇති බැවින් නැගිටීම ක්‍රියාත්මක කිරීම නුපුළුවන. ඊට වීර්යයෙන් හිත ආස්වාද ප්‍රසවාසයෙන් ඉවත් කිරීම සුදුස්තයි දන්වනු මැනවි. ඉතින් කියන්නේ වීරියෙන් සතිය කඩන්න පුළුවන්ද කියලා අහන්නේ. පුළුවන්. ලොකුම දෙයක් නම් හදාගත්ත සතිය කඩන එක අයියෝ කඩතයි. බය වෙන්න දැන නමුත් අපි මේ ඔක්කොම නෑදෑ පරපුරක් අතහැරලා වස්තු අතහැරලා ගෙවල් දොර අතහැරලා ඉතින් මේ සතිය හදාගන්න. ඉතින් අහනවා ඒක මට මගේ දරුවගේ අතපය මට කඩන්න බැරිද? ඉතින් ඇමරිකන් <laughs> එංගලන්තේ නීතියේ තියෙනවලු දරුවෙක් ප්‍රසූත කරන මවක් ඒ ප්‍රසූත වේදනාවෙන් විඳින දුක කොච්චරද කියනවනම් මාස 6ක් යනකම් අම්මට ඒ දරුවා මරන්න අයිතිය තියෙනවා. බැරිස්ටර් කෙනෙක් කිව්වා. මෙතන ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලලා මට නීතිය හොයලා දෙන්න. ඒ ප්‍රසූත වේදනාවේදී තමයි දැනෙන දුක කොච්චරද කියනවනම් ඒ අම්මට මාස 6ක් යනකම් දරුවා මරන්න අයිතියක් මං අනන්ද කිව්වා ඒ බැරිස්ටර්ට මට ඒ ක්ලෝස් එක අල්ලලා දෙන්න බෑ බෑ බෑ ඔබ වහන්සේ ප්‍රසිද්ධ බණ වලට ඕවා කියනවා මේ කියන්න එපයි කියලා. ඒ නිසා අපිට පුළුවන් අපි මේ පොල්ලට ලොකු වලක් කියලා දෙයක් නැහැ. කොච්චර ලස්සන වළං හැදුවත් පොලුකාරයට අලංකාරයේ සුමානක වැඩ පොලුකාරයට වරුවයි. ඒගේ හැදිච්ච සමාධියේ සතිය කඩනවා කියන එක එච්චරම අමාරුයි. මත ඒක නෙවෙයි කෙරෙන්න තියෙන්නේ මේ වෙලාවේදී තියෙන මේ කායික වේශකම කැප කරලා සති මාත්‍රාව දිකට ගෙනියන එකයි අපේ પરමාර්ථය වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් වතුණා දින දෙක සිට. එනම් භාවනා කරමින් සිටුවේ ඉඳගෙන හිස ගැස්සී පැත්තකට කඩා වැටේ. නිදාගෙන වගේ නමුත් නිදාගෙන නොවේ. ඒ හොඳ සතියෙන් සිටන විට සිදු සිදුවේ වෙන්නේ සිදු විතරයි. දැන් සෑම පරියන්කයකම නොවේ. සමහර පරියන්ක වලදී මේකෙන් පරියන්ක කියන එක අර වැරදි වචනය දන්නේ පර්යංක වෙන්න ඕනේ. මේකේ තියෙන පරි අංක කියලා. ඒවා මේ හදා ගන්න ඕනේ ටික ටික ටික ටික නමුත් සතිය පවතී මේට හේතුව කුමක්ද? ඒක තමයි මම මේ මේ මේ ඉස්සල ප්‍රශ්නේදී මම මතක් කරේ අපි ගොඩක් ඒ ගැන සාකච්ඡා කරා. ඒකේ මේ ප්‍රශ්න වෙනුවට මම තාත් එක නිදර්ශනයක් වශයෙන් අරගත්තේ ගත කරපු ප්‍රශ්න. හුස්ම රැල්ල සීමි ගොස් දැනීම නැති වූ පසු වේදනා සද්ද හිතිලි දෙස උපේක්ෂාවෙන් ඉන්නා විට ඉබේම නිින්දකට වැටෙන බව දැනී පිබිදෙයි. මෙය ඇත්ත නින්දක්ද නැත්නම් භාවනාවේ කොටසක්ද මේ දැන් ප්‍රශ්නේ මෙහෙමයි යන්නේ ඒක වර්ණයි කියලා තියෙන මෙහෙමයි භාවනා කර්මයේ සිටිනට ඉඳගෙන හිස ගැස්සී පැත්තකට කඩා වැටේ නිදාගෙන වගේ නමුත් නිදාගෙන නොවේ මේ හොඳ සතියකින් සිටන විට සිදු ලියලා නැහැ සිදු වේ කියන වචන වෙලා නැහැ හැම පරියන්කයක නොවේ සමහර පරියන්කවලදී නමුත් සතිය පවතී මේට හේතුව කුමක්ද ඇත්තටම අපිට දරගන්න තියෙන හේතුවටත් වඩා හේතුණන් පස්සේ තේරෙයි ඉතර තේරෙන්නේ මේ වෙලාවේ මොකද කරන්නේ කියලා ඉතින් අර ඉස්සර ප්‍රශ්නේ අපි ගත්ත නිගමනයේ තමයි මේකට ලෑස්තිලා යන්න මෙන්න මේ හරියෙන් යනකොට මේ වගේ මැජික් එකක් එනවා. ඇස්පැද්දුමක් එනවා. මම මේ ඇස්පැද්දුම අගේ කරන්නේ මේක ඇහැට වැලි ගැහිල්ලක් ඇස්බැඳුමක් මම මේක මේ අල්ල ගන්න ඕනේ කියලා මම මෙන්න මෙහෙම පොඩි විස්තරයක් දෙන්න ස්මාර්ට් එකට උදව් වෙනවා අරමුණක් කරා ඉන්ද්‍රිය ගෝචර අනුණක් කරා නිමිත්තක් කරා ස්වභාවික ලක්ෂණයක් හරහා වඩ아가න ගිය සතිය දියුණු වේගන යනකොට අරමුණ ගෙවෙනවා. නිමිත්ත ගෙවෙනවා. ස්වභාවික ලක්ෂණ ගෙවෙනවා. එතකොට සතිය පුරුදු නැති සතිය ලෑස්තිලා ගිය නැති සතිය ප්‍රශ්නයක් නගනවා. ඉතින් මට බලන්න කිව්ව අරමුණ දැන් නැත්නම් මම මොකද කරන්නේ කියලා එයා ටක් ගාලා නින්දට වැටෙනවා. නින්දකට වැඩි පිටපයින්නවා. නමුත් අපිට සතියට සහයෝගය දෙන්න ඕනේ නම් සතියට කියන්න ඕන නම් අරමුණක් දිගේ නිමිත්තක් දිගේ ඇවිදින එක පුංචි කාලේ බබා දඬුවට ගහගෙන දඬුවට දිගේ ඇවිදින එක. හයි වුණාට පස්සේ දඬුවට ඕනේ නෑනේ. යාට තනියම නැගිටින්න පුළුවන්. ඊට පස්සේ දඬුවට කලබල යන්න පුළුවන් බබා බය වෙන්න එපා. ඔයා එක අඩියක් තියෙනකොට අම්මා අප්පුඩි ගහලා කියනවා 7යි 7යි දෙකක් පුළුවන්. ඔන්න බලන්න. එතකොට එයා දෙකක් කියලා වැටෙනවා. ඒ වුණාට ඒ පොඩි ආයේ ගතියක් තියෙනවා. ඊගාසරේ තුනක් තියලා වැටෙනවා. ඊගාසරේ හතරක් තියලා වැටෙනවා. හතයි දවසේ අම්මා වැඩේ අතාරිනවා. බබා හතයි කියනකන් තමයි අම්මා උදව් කරන්නේ. ඒ වගේ මේ සතියට පුළුවන් අරමුණ ගෙවන් කෙරුවත් දිගට යන්න. නිමිත්ත ගෙවන් කෙරුවත් දිගට යන්න. ඒකට කියනවා ඉස්සලා අපි කියන්නේ සතිය නිසා සමාධිය හැදෙනවා කියලා. නිමිත්තක් පවතින වෙලාවේ සතිය හරහා එන සමතියට කියනවා මේ නිමිත්ත සතිය කියලා. නිමිත්ත ගෙවන් කරාට පස්සේ එන සතිය හරහායන සතිය කියනවා අනිමිත්ත සතිය කියලා. නිවන් දොරට තුනකදී ඒ අනිමිත්ත සමාධිය, අපණහිත සමාධිය, මේ ශුන්්‍යත සමාධිය කියලා අනිමිත්ත සමාධිය තමයි නිමිත්ත සමාධිය ශ්‍රේෂ්ඨදී. අනිමිත්ත සමාධියට යන්න බෑ නිමිත්තක් කරා යන්න නැතුව. අනිමිත්ත සමාධියට යන්න ඉස්සර නිමිත්ත ගෙවන් කරන එක තමයි මේකේ තියෙන රහස. අන්නේම ගෙවම් කරන අන්තිම බිඳුවේදී අපි දක්ෂ නැහැ. ඒ නිසා ගෙවම් වේගන යනකොට ලෑස්ති වෙන්න ඕනේ. දැන් ඔන්න මැජික් එකක් පෙන්වන්න හදාගන්න. දැන් ඔන්න අත්පැදමක් වෙන්න හදනේ. මම ඒක නිසා ඒකට ලෑස්තිලා යන්න ඕනේ කිව්වොත් හරියට මල පණින තැනදී, පින් වෙන තැනදී Tamanට වෙනදට වැඩිය සතියක්, සමාධියක්, පීරියක්, ශ්‍රද්ධාවක්, ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා මේ සංගතිය බලන්න. මේ මේ වෙනස බලන්න. ඒක යෝගාවචරයා මේ ඔක්කොම ආනාපාන ගෙවෙනකන් ඕනේ හොඳට පුරුදු යෝගාවචරයෙන් මෙහෙම පරිශන කරතයි වාඩි වෙලා පట్టල වෙලා හොඳට පළවෙනිම හුස්මේ ප්‍රශ්වාසයේ ගෙවන් වෙන හැටි බලනකොට ওই සෙල්ලම තමයි ප්‍රශ්වාසයේ ගෙවන් වෙනකන් කාය ප්‍රසාදේ වායෝ පොට්ටබ්බ ධාතුව හැපීම නිසා ඇති වෙන කාය විඥානය අධිකේ තමයි සතිය ගමන් කරන්නේ හුස්ම ගෙවිලා ඉවර වෙනවනේ ඊට පස්සේ කාය ප්‍රසාදේ අල්ලන්න බෑ වායෝ පොට්ටබ්බ ධාතුවක් නෑ. එතකොට එක පාට විඥානේ මනෝ විඥානයක් වඩ හැරෙනවා. හැරිලා මනෝ විඥාන දිගේ යනවා ඊගාවට එන ප්‍රස්වාසය ප්‍රස්වාස රැල්ල නාසයේ වැදිලා දැනෙන සංඥාව දැනෙන sannivedana தත්ත්ව සංවේදී தත්ත්වයට එනකන් මේ මනෝ විඥාන දිගේ යනවා මනෝ ප්‍රසාදේ ඊට පස්සේ අර දැනෙනවත් එක්කම කාය ප්‍රසාදය කාය විඥානය සහ වායෝ පොට්ටබ ධාතුවට මාරු වෙනවා. මේක හරියට රිලේ රේස් එකේ බැටන් එක මාරු වෙනවා වගේ වැඩක්. ඒක යානාපාන සියල්ල ගෙවෙන්නම තමයි ඇත්තටම අල්ලන්නේ. නමුත් හොඳට පුරුදු වෙලා හිටියොත් එක හුස්මක්ම <coughs> ප්‍රශ්වාසය ගෙවෙන්නට හොඳට බලහිටියොත් ওই සංගතියම තමයි වෙන්නේ. ඒක නිසා කාය ප්‍රසාදේ කියන්නේ මේකයි කාය විඥානය කියන්නේ මේකයි ඒක කුප්පන්නේ වායු පොට්ටබ ධාතුවේ ඒක අපි නිමිත්ත කියනවා අරමුණ කියනවා සුභා ලක්ෂණ කියනවා. නමුත් ඒක බලාගෙන ඉන්නකොට ඉන්නකොට ගෙවෙනකොට වැඩි සතියකින් වැඩි අවධානයක බලා හිටියොත් ඒක මේ මාරු වෙන තඩ මාරුව සංක්‍රාන්තිය කියලා කියන්නේ අවුරුද්දේ මේස රාශිය ඉඳලා පුටු රාශියට මොකක්ද මාරු නෑ මීන රාශියට. මේ මාරු වෙන වෙලාවේදී නේ නනගතය කියලා එකක් තියෙන්නේ. නනගතේටනේ අපි මේ පව කරන්නේ නැතුව මොකක්වත් කරන්නේ නැතුව නනගතේ නැකතක් නෑ. කන්ස්ටලේෂන් එකට සම්බන්ධ නැහැ. අරක මේකට මාරු වෙන වෙලාව. ඔන්න ඒ වෙලාවේ තමයි බුදුරජාන්සේ හරියට ඇණේ ගහන්නේ මේ සංසාරේට. සංසාරේ දුර්වල තැනක් එතන. ඒ මේ group දෙක පුට්ටු වෙන තැන තියෙන දුර්වල තැනක්. උන්නා සර්වඥාන්සේ හරියට මේක දැන කියන කප්පන් උතන. ඒකට කියන්නේ thin slicing of time කියලා. කාලේ ඉතාම පුංචි කොටසට කඩන්න. කඩලා දැනගන්න මෙතෙන් යනකම් කාය විඥානේ. කාය ප්‍රසාදේ. වායෝ පොට්ටබ්බ ධාතු. වයෝ කොට දත ගෙවීමෙන් පෙන්න ඕන්න දැන් පුතේ ලෑස්තියක් ඔන්න ඔබ යන්න හදන්නේ මනෝවිඤ්ඤාණයට මනෝ ප්‍රසාදයට අරමුණක් නැහැ හැබැයි තියෙනා වගේ පේනවා මේ මේ භවයේ පවතිනවා මොකද්ද වෙන ভাইබ්‍රේෂන් එකක් තියෙනවා ඒ මාරුව අල්ලුවා නම් ඒ ඒ මාරුව ඇල්ලුවා නම් ඒ මනුස්සයා ආනාපානෙන් ඇල්ලුවා පිම්බීමෙන් හැක්කෙන් ඇල්ලුවත් වම දකුණෙන් ඇල්ලුවත් හැම තැනම සිදුවෙන්නේ එකයි ඉතින් ඒක හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දාලා බලනවා වගේ කාලය කියන එක ඉතාමත්ම සියුම් පතුරු වලට පෙති ගන්නවා. පෙති ගහලා ඉක්මවන්න දෙන්නේ. එහෙම නැත්නම් කියන පමාවට වැටෙන්න දෙන්නේ. ඇහක් පිට ඇහක් තියලා බලන්න. ඒ කියන්නේ ගෙවෙන ගෙවෙන ප්‍රසවාසය පාස ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන තමගේ ජීවිතයේ සංසාරේ සම්දිස්ථානයක් දුර්වල තැනක් පහර ගහපන් කියලා බලාගෙන ඉන්න ගියොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ මනස කවදාකවත් එක දිගට පවතින අරමුණක නෙමෙයි භවය පවත්න්නේ මාරු වෙන අරමුණු හරහා ඒ මාරුවේදී ඇති වෙන මේ විලෝපණය අපේ හිතේ ඇති වෙන තෝන්තු තෝන්තු ගතිය බයලවන ගතිය අනිශ්චිත ගතිය කෙලස් කියනවා මුදුවේ ලෑස්තිලා ගියොත් කෙලස් වලට එන්න බෑ අල්ලගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවා මේක කොහොමඩක්වත් තව කෙනෙකුට දෙන්න බෑ Tamanට නම් කොහොම හරි කරලා තනමාරු කරගන්න පුළුවන් කාටවත් මේක දෙන්න බෑ. ඒ නිසා ඒක Tamanගෙම කුසලතාවයෙන් ගන්න එක. ඒ නිසා මේක නින්දක් නෙවෙයි කියන පැත්තට තමයි මේ හිත හදාගෙන හැබැයි මේ වැඩේට කිට්ටු වෙනකොට හොඳට ලෑස්තිලා යන්න. එතකොට එන්නේ එන්නේ එන්නේ තමයි මේ පීනුන් තටාකයක නොගැඹුරු තැන ඉඳලා ක්‍රමයෙන් ටික ටික ටික ටික ටික ටික ගැඹුරු තැනකට ගිහිල්ලා නහය මට්ටමට පොළොව උසන්න බැරි මට්ටමටත් ගිහිල්ලා අපි බය අරගන්නේ. මීටර දෙකක් විතර යට ගිහිල්ලා උඩට ගිහිල්ලා එන්න පුළුවන් තැනට එනකොට බැන්නම් ආපහු ගොඩ එන්න පුළුවන්. අනිත් වගේ මේක ස්ලෝප් එකක් තියෙන්නේ. ඒක දිගේ පුහුණු කිරීමක් තමයි අපි යෝගාවචරක වශයෙන් කරන්නේ. සරයි ආනාපාන සතිය නම් නිමිත්ත දෙවිලම අනිමිත්තට ගියම යනවා. හැබැයි සක්මන් කරනකොට ඒක සමාධි බලෙන්ම අනිත් උත්තර සංඥාව නොගෙන මේ වචන සමාන වර්ධින්න පුළුවන්. ඒ කියන්නේ පය ගැටෙන තැනම එතනින් සංඥාවක් නොගෙන එක්ස්පීරියන්ස් එක විතරක් අරගෙන අනිත් කපුලට යනකොට නිමිත්ත වගේ කියන්නේ නිමිත්තක් නොගෙන කියන්නේ මෙතන තද දෙයක් ගුරුල් දෙයක් ඒ වගේ නොගෙන නිකන් මෝට් කරන් විතරක් මේ එහෙම එකක් විතර මේ අනිමිත්ත කියලා සාමාන්‍ය සක්මයේ එදිනදා වැඩවල බලන්න කියන්නේ ඔය සක්මනේදී ඇත්තට වමෙන් දකුණට මාරු වෙන එක බලන්න ගියොත් යෝගාවචරයාට සක්මන කිලින් කරගන්න බෑ ඇද වෙලා විසි වෙන්න පටන් ගන්නවා. වම ගෙවෙනකොට දකුණ අල්ලලා ඉවරයි. ඊට පස්සේ දකුණ ගෙවෙනකොට වම අල්ලලා ඉවරයි. ඒ නිසා දකුණ දිගේ බලා හිටියොත් වම අමතක කරන්න වෙනවා. වම දිහා බලන ගියොත් දකුණ දිගේ අමතක කරන්න වෙනවා. ඒ නිසා මේ දකුණට බර ගන්න වෙලාවේ වම මොකද වෙන්නේ කියලා බලනවා කියන එක හිතට පුරුදු නැහැ. හිතට කරන්න බෑ ඒක වැඩකට එකයි කරන්න පුළුවන්. කරන එකත් වෙන්න ඇති කියලා හිතන මේ පච්චාපුරේ සංඤී කියලා කියලා කියන. දැන් හිත পায় දකුණට විලුඹට পায় බර ගන්නවා. ගන්නකොට මේ වමේ මාපට ඇඟිල්ලේ මේ පොළව පොළොව ට්‍රස්ට් එකක් දීලා යා උඩට යනවා. ඒ දෙක පොල් පිට පාගනවා වගේ තමයි. මේක පාගනකොට මේ පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. ඒ දෙකේදී කොතනද හිත තියෙන්නේ කියලා දේශය අනුව කල්පනා කරන්න ගත්තොත් අපි හිතන්නේ ඒක කරන්න බැරි දෙයක් කියලා. නමුත් මේක වෙන්න ඇරලා බලන්න හිටියොත් ඇත්තටම මනස දේශය ස්ථානියත් එක්ක මනසට කිසිම සම්බන්ධයක් නැහැ. අපේ හිත තමයි බයක් තියෙන්නේ මේ කතාවේ නැතුව අරක ඇල්ලුවොත් වැටෙයි කියලා. මනසේ ප්‍රകൃතියේ දේශය සහ කාලය කියන එක මනසේ නැහැ. අපි මේ දාපු සංඥා වගේක් තියෙන නිසා මේ මාරුව කරනවා සතියෙන් හිටියත් නැතත්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවෙන දේ තර්ක මනසට අල්ලන්න පුළුවන්ද කියලා කොහොමඩක්වත් අල්ලන්න. නමුත් ඥානයට අහු වෙන්න පුළුවන් බුදුචානන්සේ අර කරත් රෝදේ බර කරත් එක රෝදයක් ගත්තාම අරේ කියන එක තමයි ස්පෝක් කියන එක. බුදුන්සේ කියනවා කරත්තයක් යනකොට බරත්තේ බර ගන්න එක අරයයි කියන. පල්ලයට දින මේ මේකෙන් තමයි බර ගන්න. ඊට පස්සේ ඊගා වෙන අරයට මේක මාරු කරන හැටි. නේමිය දිගේ මේක මෙහාට යනකොට ඊගාව එක බර අල්ලන හැටි. එතකොට හැම වෙලාවෙම ඒක එනකොට මේකේ බර ඇරිලා. ඒක තමයි සතියට කියන ඒකාරෝ කියලා. ඒකාරෝ කියලා කියන්නේ මේ සතිය අපි පවත්න්නේ දැනට බර ගන්න අරේ මොකද්ද කියලා ඒකට තමයි අපි අවධානය යොමු කරන්නේ. එතකොට මේකේ බර ගෙවම් කරනකොට මේකට බර එනවා. කකුලක් යනකොට හරියටම මේක තමයි අරේ මේක තමයි නේමිය. හොඳට දුවනකොට ඔලිම්පික් කාරෙක් බලන්න කකුල් දෙක වැඩ කරනදී සම්පූර්ණ කකුල් දෙක වැඩ කරන්නේ රෝ දෙක විදියට. මේ මේ කෑල්ල මේ තනිය හිටලා මෙතෙන්ට යනකම් අරේ. මේ කෑල්ල නේමිය. ඒ නේමිය මෙහෙම ලස්සනට මේ ඒකට මොකද්ද මන් දන්නේ දෙන උපමාව ලස්සනට මේ වලලු කරෙන් අල්ලලා දෙනවා. දීලා ඊගාවෙක මෙතනින් තියනවා. ඒක අල්ලලා දෙනවා. ඊගාවෙක ගිහිල්ලා මෙහෙම හිටිනවා. රෝදේ කරකනවා බොහොම ලස්සනට. ඉතින් අම්මපා මේ කකුල් දෙකට වඳින්න වටිනවා. ඒ කරන ට්‍රාන්ස්මිෂන් එක හැටියට ඔය හාවා කයර සතෙක්ගෙන් බේරිච්ච බේරිලා දුවන කියලා කකුල් දෙක ලෙව කරනවලු බුදු අම්මේ උඹ නිසා මම බේරුණා කියලා. කකුල් දෙකට වඳිනවලු. ඒකට තව කතාවක් තියෙනවා අර මේ මේ හොඳට අං දෙක තියෙන හොඳ ගෝණෙක් තුනී වතුරට ගිහලා වතුර බොනකොට ඌ දැක්කලු ඌගේ අං දෙක. ඊට පස්සේ ඉන්නවලු යකෝ සාක්කි මේකේ තියෙන තෙද එක ගෑණියෙකුටවත් මේක නෑනේ මට විතරයි තියෙන්නේ අපේ කණ්ඩායම වෙන අනික් කුහුන්නුන්ට ධර්ම සයිස් එක නෑනේ කියලා බලනකොට හොඳට බලනකොට කකුල් දෙක දැක්කලු ගැරන්ඩියෝ දෙන්නේ කොල්ලෝ. හරිම සෞතුයිලු. ඒ ඒ අර අරගේ තියෙන තෙදත් එක්ක බලනකොට කකුල් දෙක මෙහෙම පේනවලු වතුරට යන කංචි කියලා හිතනකොටම කොටියෙක් පැන්නලු. අනේ කකුල් දෙකට වැඳලා දූවගෙන යනකොට අන් දෙක පැටලුණලු වතුරට. කොටි ඇවිල්ලා කෑවා. ඉතින් ඌට තේරෙනවා අලු මේ ලස්සනට පෙන්වන්නට මේ අන් දෙක උඩුවට තිබුණාට යانے යන දන පැටලෙනවා මේක ගැරඩි කකුල් දෙකෙන් තමයි බේරෙන්නේ නමුත් ඒක බැලූ බැලමට වෙන්නේ අර ලස්සන මේ මොනවාද අන් දෙක සහිත ගෝනට විල්ලෙජ් ජනිතයක් වගේලු පේන්නේ අර ගැරඩි කකුල් දෙක නමුත් ඒ කකුලක් ඇත්තටම කකුල දෙල්ලම දකින්න කකුල උලුක්ක වෙන්න ඕනේ උලුක්ක වෙච්ච දැසේ ගලක් දකින්නකොට බය වෙනවා දැන් ඉතින් විතර යන්න පුළුවන්. ඒ නිසා මේ මාරුව දිහා බලන්න පටන් අරගත්තොත් අපි අසතියෙන් ගත කරුවා සතියෙන් ගත කරුවත් ඒ වෙන මාරුව ඒ මාරුවේ තියෙන ස්මූත්නස් එක පොඩි දඩුවේ තතනනකොට තේරෙන කොච්චර අමාරුද කියලා. ඔය නාකිත් අරිකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා ඇදගෙන වැටෙන වෙලාවදී එතකොටත් තේරෙනවා මේක අමාරුයි කියලා. ඊලන්දාදි කාලේ කතා කර කර යනකොට ගාණක් නැහැ මේ කකුල් දෙක කර දෙන සේවේ. සතිය හොඳට ආනපාන කරගෙන යනකොට ඒ දෙන්න අතර මේ මාරුව පොල් පිට පාගනවා වගේ ඒක දිහා බලනකොට තේරෙන පටන් අර ගන්නවා මේකේ අපි කොච්චර ඇවිද්දත් කොච්චර ඩිංගිත්තද අපි දැනගෙන සිද්ධ වෙන්නේ කොච්චරක් අසම්පජානවද සිද්ධ වෙන්නේ කොච්චර සම්පජානයට ලක් කරන්න පුළුවන්ද කියලා. සතිය දාහන දාන්න සම්පජාන කොටසට හැකිතාක් සතිය දාලා සතිය හරහා ඒක නිකන් මම කරන දෙයක් වගේ පේන්න පටන් අර ගන්න. නමුත් අංග සම්පූර්ණ චිත්‍රය බලන්න බෑ. මොකද සතිය වැඩි වෙන්න වැඩි වෙන්න බෙන්දන දැක්ක විස්තර දකින්න. ඒ වගේම තමයි ආස්වාස් ප්‍රසවාසෙත් ආස්වාසේ පටන් ගන්න තැන අපේ ගොරෝසු සතියට එහෙම නැත්නම් ගොරෝසු මේ නොදියුණු මනසට සෑහෙන නාස්පුඩු පුරවාගෙන යනකම් අහුවෙන්නේ නැහැ. හොඳට සතිමත් සිතින් බලනකොට ඊට ඉස්සෙල්ලා ලාවට පටන් ගන්න හැටි අහුවෙන පටන් ගන්නවා. ඊට පස්සේ ගෙවෙන වෙලාවේදීත් නොපුහුණු මනස දැන් ආශාසි ඉවරයි කියලා අතහැරියාට උන්ටට සතිය යොදාන බලන්නේ කරලා පේනවා ඒ ගෙවන් වීම තව දුරටත් සිද්ධ වෙනවා. එහෙම එහෙම එහෙම අපේ සංවේදී භාවය වැඩි කරන වැඩි කරන වැඩි කරන යනකොට තමයි මේ පැත්තෙන් ගෙවන් වෙන එකයි මේ පැත්තෙන් පටන් ගන්න එකයි අතර ওই ગેප් එකට හිත යන්නේ. පුරුදු කරපු මනසට විතරයි ગેප් එකට හිත යන්නේ. එහෙම නැත්නම් මේ කාලේ මේ හරිය ඔක්කොම නිකන් බ්ලැක් හෝල් එකක් මොනවා වෙනවද කියලා දන්නේ. එනිසා සතිය සමාධිය වැඩි කරන යන්න යන්න යන්න ආසත් ප්‍රසාසී අර බෙල් ෂේප් කර්ව් එකේ ඒ ටේල් එන්ඩ් එක හොඳට මේ සංවේදී භාවය හරහා ඇත්තට මේක සමාධිය කියලා කිය හැකි එන්නේ ඉඳ තේරෙන පටන් ගන්නවා මේ දෙක අතර හැම වෙලාවෙම ગેප් එකක් තියෙනවා ඒ ગેප් එක සිද්ධ වෙන්නේ පුරුද්දට නමුත් එතන සතියේද බැලුවට පස්සේ පේන්න පටන් අර ගන්නවා මේ හැම දෙයක් මැද මරණේ තියෙනවා මේ සංසිද්ධිය පස්සේ මැරිලා තමයි ඊගා සංසිද්ධිය පටන් ගන්න. නමුත් මේ මරණය දකින්න අකමැති නිසා අපි මේ දිගට පවතින ජීවිතයක් දකින්න. නැත්නම් ක්ෂණික මරණය කියන එක පියවරක් පාස හුස්මක් පාස මැදි වෙලා තියෙන්නේ. නමුත් ඒක පෙන්වන්න නැතුව තමයි තණ්හාව ගමන ගෙනියන්නේ. හොඳට තණ්හාවට ඉඩ දෙන්න නැතුව සතිය දැම්මලා බැලුවොත් මේ දෙක අතර පුදුමාකාර පිරිද්දලකින් තමයි ජීවිතේ ගැට ගැහිලා තියෙන්නේ. කොච්චි පිටියක් අතර තියෙන අර ලින්ක් එක වගේ පිරිද්දිලා තියෙන නිසා සදාකාලික මරණය කියන මේ ප්‍රසිද්ධ මරණයට වැඩිය හැම වෙලාවෙම ක්ෂණික මරණ රාශියක් සිද්ධ වෙනවා. ඒක නොදක යන මේ කල්පනා ක්‍රමයක් තමයි නොපියුණු මනස කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මනාපමනාප සිතක් අතහැර උපේක්ෂාවට හිත ගෙන යන්නයි උපදේශේ. මනාපමනාප හිතේ උපේක්ඛාසිතේ අතර වෙනස කරනවායන් විස්තර කර දෙමින් ඉල්ලා සිටිමි. මනාපේ අවසාන උපේක්ෂාව අමනාපේ පටන් ගන්න ඉස්සර වෙලා. අමනාපේ අවසාන උපේක්ෂාව මනාපේ පටන් ගන්න ඉස්සර වෙලා. ඒ නිසා හැම මනාපමනාප හිතක්ම අතරමැදි වෙලා තියෙන උපේක්ෂාව උපේක්ෂාව අහුවෙන්නේ නැති එක තමයි උපේක්ෂාවේ තියෙන ගතිය. ඒක නිකම්ම ආයාකාරයි. ඒක මේ අන්ධකාරයි. ඒ නිසා මේ මේක මනාපේ අවසානයේ අහුවෙනවා. ඊටසේ අමනාපයක් අහුවෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ අතරමැද තියෙන උපේක්ෂාව මනාපේ අන්තිමට වෙනකම් බලන්න. අමනාපේ අන්තිමට වෙනකම් බලන්න. එතකොට මේ දෙක අතරමැද මේ මැදි වෙලා තියෙන උපේක්ෂාව දැනගත්තොත් සැපක් කියලා කියනවා නොදන්නවා නම් දුකක් කියලා තියෙනවා. ඒ නිසා ඒක මනාපමනාප දෙකේ මුලැමැදාග අන්තිම නැට්ටට අන්තිම දක්ෂ විදිහට සුද්ධ කරන සුද්ධ කරන යනකොට නොදැනුවත්වම ගිහිලා නිකන් බොරුවලක වැටෙනවා වගේ වැටෙන්නේ උපේක්ෂාවට. නමුත් ඒක බයක් වෙන්නේ. ඒක සැකයක් ඇති කරන්නේ. ඒක නිකන් මායාවක් වගේ පේන්නේ. ඒක නිකන් গুপ্ত දෙයක් වගේ පේන්නේ. ඒ නිසා උපේක්ෂාව ආවට ඒ උපේක්ෂාවට අවදි වෙනවයි කියන එක, උපේක්ෂාවට සාදර වෙනවයි කියන එක එතන යනවට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තියෙනවා. නමුත් මේ ක්‍රමයේ අර වෙන ක්‍රමයක් අපිට නැහැ. ඒ නිසා මේක වෙන්න ඇරලා නැවත නැවත ඒක දිහා බලනකොට අන්තිමට අපි ඒ උපේක්ෂාවට අවදි වීම සිදු වෙනවා. ඒක රූප දිගේ කියන්න පුළුවන්, වේදනා දිගේ කියන්න පුළුවන්, සංඥා දිගේ කියන්න පුළුවන්, සංස්කාර දිගේ කියන්නත් පුළුවන්, විඥාන දිගේත් කියන්න පුළුවන්. ඒ තමන් ස්පෙෂලායිස් කරගෙන යන පාරේ විශේෂ වේදනා සංඥා සංකාර කියනවා එක එක කරන වෙනස්. එක එකන ඒ තමන්ගේ උපනිෂ්ඨ සම්පත්තියට සමාන වේදනාමින් විසර කර ගන්නවා. ඒවල සංඥාවෙන් සමාන සංස්කාර වලින්. නමුත් පැති ඔක්කොම වගේ සූත්‍රයක් ගත්තාම ਸਰවත්‍යංශය දේශනා කරලා තියෙනවා. මෛත්‍රී අවසානයේ ඇලීම ඇති විය හැකි බවත් කරුණාව අවසානයේ ද්වේෂය ළඟා විය හැකි බවත් ඔබ වහන්සේ දේශනා කළා. මේට හේතුව වංචනික ධර්මයයි තීරුම් ගැනීම නිවැරදිද? නෑ ඒව වංචනික නෙවෙයි. ඒක තමයි ස්වභාවය. ඒක නිසා ඒව දැනගන්න නැතුව කටයුතු කරොත් අපි වංචාවට අහු වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ ලෝකේ මේ අපි පාවිච්චි කරන හැම උපකරණයකම ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා නිසරණයක් තියෙනවා උපකරණයක් අතේන පාවිච්චි කරන මිස ඒක නිෂ්ඨාවමයි කියලා ගත්තොත් අපි අහුවෙනවා මෛත්‍රී කරනවා චේතු විමුක්තිය කරනත් මෛත්‍රී භාවනා විපස්සනාගත කිරීම කරන තුලින් නිවට ළඟා එකපවත් අසහ ඇති මේක හරි එතකොට මෛත්‍රී පාවිච්චි කරන්නේ නිවනට ළඟා ළඟා කරගන්න මේ උපකරණයක් විදියට හරියට නැව ගන්න බැරි නම් ජැටියට මොහොත ගැඹුරු නැත්තම් නැව ගැඹුරම තැම්පත් කරලා ජටියේදී ඔරුවකට පොඩිලා ඔරුවෙන් නැවට ගිහලා නැවෙන් යනවා තමයි. ඒකට මෛත්‍රී භාවනා වෙන්නේ නැ ඔරුව වගේ. ජටියේදී කොට වෙන ඔරුවට ඔරුවෙන් තමයි අපි ගැඹුරු මොහොතට යන්නේ. එතකොට මෛත්‍රියෙන් වැඩක් යනවා. නමුත් ඒක කෙලවර වෙන්නේ විපස්සනාවෙන් ගැඹුරු මොහොතෙන් නැවේ. එනිසා මේක මේ ඒ ඒ දේවල් වල තියෙන ආවස්තික වටිනාකම නැත්නම් ඒවා තියෙන උපකරණයක් විදිහට වසක් පමණක් පාවිච්චි කරන්න ඕනේ බව යෝගාවචරය දැනගන්න ඕනේ. එහෙම නැතු ඒක කරපින්නගෙන යන්න යන්න එපා. ගඟේ කොට උනාට පස්සේ ඒකට වෙන්න උදව් කරපු ඒ පාරුව කර ධානය යන්න යන්න එපයි කියලා තියෙනවා. ඒක මොඩකමක්. එක්ක වතුර පහ කරන්නයි කියලා තියෙනවා. දැන් ගොඩ රැඳලා දාලා යන්නයි කියන. ඒ වගේ තරහක් එනවා නම් මෛත්‍රී පාවිච්චි කරන්න. තරහ ගියාට පස්සේ විපස්සනාට බහින්න. කොහොමද ලිඛිත ප්‍රශ්න හරහාම අපිට පැයකුත් විනාඩි 45ක විතර කාලයක් ගත වෙලා තිනවා. ඒ නිසා අපි සක්මන් කරන්න තියෙන වෙලාවෙම 100ට විනාඩි 14ක් 15ක් විතර අරගෙන තිනවා. ඒ නිසා මට උපකල්පනය කරන්න වෙනවා තවත් ප්‍රශ්න නැහැ කියලා. ඒ උපකල්පනය මත ඉඳගෙන අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නතර කරනවා. අපි නැවත හතරට රැස් වෙනවා. පරියංග භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාට තෙරුවන් සරණයි. චෝපත්තිබා සාදු සාදු අනුමෝදාමි